අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව සඳහා වේලාව ගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ සීලූප දෙනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සූදානම් වෙලා සාදුකාරය පාතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතමේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤය චත්තාරෝ ආහාරෝ කබලින්කාරෝ ආහාරෝ ලාරිකං වා සුකුමං වා පස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතනා තත්තියෝ විඥානං චතුත්තං තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ආත්පසින් දත යුතු නැත්නම් යෝගාවචරය විතින් කල්ලාතු දැනගෙන තිබිය යුතු කාරණා හතර මොනවද කියලා සාරිපුත්‍ර සාංශ විශේෂ ප්‍රශ්නයක් අහලා ඒකටම තරුවචනාංශේ පින්නව දරන්න ඉච්ච උත්තරේ චත්තාරෝ ආහාරා කියලා ඉදිරිපත් කරෝ මාත්‍රකාවයි අපි මේවර වැඩමුළුවේ මේ තාක් සාකච්ඡා කළේ. ඒ විදිහට උද්දේශ වශයෙන් ආහාර හතරක් පිළිබඳ අතීත බව සඳහන් කරලා නිද්දේශ වශයෙන් ඒකේ පළවෙනියම තින්නේ කැබලි කොට කෑ යුතු ආහාර ඒක බුදුජානනාංශයේ ප්‍රධාන වශයෙන් මේ ආහාර පිළිබඳව කැබලි කොට කන්නා වූ ආහාර පිළිබඳව යම් ප්‍රමාණයක සංවේගයක් පාල කිරීම සඳහා තමන්ගේම පුත්‍රයාගේ මාංශ අවබෝධ අනුභව කරනවා වාගේ පුත්‍ර මාංශ උපමාව ගෙන හරපාන. එනිසා මේ යම් කිසි කෙනෙක් ආහාරය පිළිබඳව භෝජන සංග්‍රහ පිළිබඳව උදම්මනනවා නම් ඒ පුත්‍ර මාංශ වැළඳීමේ උදම්මනීමක් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ස්පර්ශය පිළිබඳව කතා කරනකොට ස්පර්ශය දැනගන්න පුළුවන් උපමාවක් දුර්ජානවාසිකේ නරපානවා නිච්ඡම්ම ගාවී කියලා අමග හච්ච එළදෙනක් වගේ කියනවා. එළදෙනක් අමගහලා හිටියොත් අපි මුළු හැමම ගැහුවේ නැතත් අපි දැනගත්තොත් විවෘත තුවාලයක් සහිත එළදෙනක් ඉන්නවනම් ඒ එළදෙනට ඒ හැම නැතිකම නිසා මේ වගේ වෙලාවලට කුඩල් කනවා ගහකට හේත් වුණොත් ගහේ සත්තු කනවා එළිය හිටියොත් කපුට කෝලෝ කොටනෝ වතුර බැස්සොත් මාළු කනවා වැල්ලක බුදියා ගත්තොත් වැල්ලේ සත්තු කනවා ආන්නේ වගේ තමයි අපි මේ ස්පර්ශය අපිට ලැබෙනවා හැම පැත්තෙම කෙනහිලි කරනවා ඒ නිසා ස්පර්ශය ගැන අවබෝධ කරගන්නකොට අපි ගත්ත උපමාව තමයි ඒ ස්පර්ශ ආයතන සියල්ලකම වට අවබෝධ ලබන්න බැරි නිසා ශේෂම පරියන්ඛයක් භාවනාවක් කරනකොට එක ආයතනයක නැත්නම් කාය ආයතනය ඉස්සර කරගෙන ඒකේ ස්පර්ශ පිටරක් බලන්න හදනවා ඒකේ තව ඩිංගිත්තක් ඉස්සරහට ගියොත් ඒකෙත් හිතාමතා කරන කටයුතු නතර කරලා නොහිතා නොමතා කෙරෙන කටයුතු වල ස්පර්ශය දැනගන්නවා කියන එක බුදුරජාන් වහන්සේ විශ්ින් සොයා ගන්නවලද සුවිශේෂී පරිශන ක්‍රමයක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ කාය සංඛාර ගැන කියනකොට අසම්පජාන කාය සංකාර සහ සම්පජාන කාය සංඛාර කියලා දෙකක් පෙන්නනවා. එකක් තමයි තමන් හිතාමතා කාය හොල්ලනකොට ඒකෙන් ඇතිවෙන ස්පර්ශය. අසම්පජාන කාය සංඛාර කියලා කියන්නේ තමන් නොහිතා නොමතා කොහොම හිටියත් කෙරෙන ක්‍රියාකාරකම් වගේක් තියෙනවා. වර්ධේ වස්තු ගෑනවා, ලේ ගමන් කරනවා, නියපොතු වැවෙනවා, කෙස් වැවෙනවා, දාත් වැවෙනවා. ඒ හැම කටයුත්තකම ස්පර්ශයක් තියෙනවා. ඉතින් මේ භාවනාවේදී අපි උත්සාහ කරන්න හදන්නේ ඒ සම්පජාන කාය සංස්කාර බුලුවන් තරම් ශික්ෂණයක් මාර්ගයේ తాවකාලිකව නතර කරනවා. නොකරම බැටරන් විතරක් කරනවා. කරලා සිද්ධ වෙන දේ දිහා සිද්ධ වෙන දේ දිහා ස්පර්ශය හරහා ඒක පහස විදින ආකාරය හරහා බලන්න ගියාම අපේ අඟ කොච්චර පෙරලි කරනවද අපේ හිත කොච්චර පෙරලි කරනවද කියලා යෝගාවචරය විතර කවුරක්වත් දන්නේ නැහැ. අපිට එහෙම අපහසුකමක් තිබුණ බවක් අමුදරුවන් රගමින් ගෙවත් දොරවල් ඉන්නකොට දැනෙන්නේ නැහැ. දැනුණත් අපි ඒක විවිධ ක්‍රම වලින් යටපත් කරනවා මිස ඒක ආවේනික නයිසાર્ගික ගතියක් බව. අම ගහපු එළදෙනක් වගේ ඒක නිතරම වද දෙන ගතියක් බව තේරෙන්නේ නැහැ. නැත්නම් ඒක දුක්ඛ සත්‍ය කියන හැර දක්වන්නක් බව අපි දන්නේ නැහැ. අපි මේ සුඛ දුක්ඛ ගෙන එදිනෙදා අසංක අසම්පජානව සිදු වෙන මේ කරුණු පුදුමාකාර දුකක් ගෙන දෙද්දී අපි මේ කාම ජීවිතයේ සුඛයක් වශයෙන් සලකලා ඒක සුඛයක් කරගන්න ඕන විදිහේ චින්තන රටාවක් හදාගෙන නැත්තම් විපල්ලාශයක් හදාන දුක්ඛේ සුඛ සංඥාව ගත කරනවා. ඉතින් යම් කිසි කෙනෙකුට අපි හිතමු ඒ අසම්පජානව සිදු වෙන කාය සංඛාර තේරුම් අරගෙන කය එහෙම තැම්පත් කරලා අනායාසයෙන් සිදුවෙන අසම්පජානව සිදුවෙන සීල ක්‍රියාකාරකම් වලට ධර්මයේ සලකලා ධර්මයේ සලකලා බලාන හිටියොත් දෙන්නේකට දෙකක් බලන්න නෑ එකම තමයි පේන්නේ. කය තැම්පත් කරලා ඒක සිදුවෙන දේ දිහා විවෘත මනසකින් බැලුවොත් පේන්න තියෙන දේ එකයි. නමුත් ඒක කවදාකවත් අපට ධර්මයක් ගෙනහැර දක්වන්නක් ඇත්ත ඇති හැටියෙන් ගෙන හැර දක්වන්නක් දුක ගෙන හැර දක්වන්නක් කියලා හිතෙන්නේ අපිට හිතෙන්නේ එහෙම දෙයක් කරන්න වුණොත් සිටින දේ දිහා බලන්න වුණොත් ඒක මහා පාළු ගතියක් විදියට ඒක මහා කොන්වීමක් විදියට කරගන්න දෙයක් නැතිකමට පාළු වෙච්ච ගතියක් තමයි පේන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතින් ඒ ඒ පාළුවට ඒ ඒකම්මැලිකමට හුදේකලාව කියලා නමක් දාලා කියනවා. ඔන්නෝක තමයි හුදේකලා වෙනවයි කියලා කියන්නේ. ඕක තමයි මේ හිතේ සාමකාමීම අවස්ථාව. ඕක තමයි පිරිච්චිම ගතිය. ඕක තමයි විස්්‍රාම වෙනවා කියලා කියන්නේ. ඒ නිසා ඔය කාලකන්නිකමක් නෙවෙයි වෙලා තියෙන්නේ. Taman උපයාසපයා ගන්නාලාද හුදේකලාවක් බව පෙන්වන්න. 84000ක් ධර්මස්කන්ධේ ගොඩාක් වචන අපේ පරණ පුරුදු මලකට කාච්ච වචන අයින් කරලා අලුත් වචන ටිකක් දීලා තියෙනවා. ඉතින් ඒක අපි ඉගෙන ගන්න ඕනේ. ඒක අපි යොතල බලන්න ඕනේ මේ අසම්පජානව සිදුවෙන මේ කටයුතු දිහා බලලා අපි කවදද රචනයක් කියලා තියෙන්නේ. අපි කවදද මේක සුන්දර පැත්තට නැත්නම් ආධ්‍යාත්මික පැත්තට හැකි සංඥාවෙන් ලියලා නැහැ කිසිම කිසිම රචනයක් ලෝකේ නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ කරන මේ රචනය එහෙම නැත්නම් මේ ඉදිරිපත් කිරීම සුන්දරම වාග්මාලාවක් වඩපත් වෙලා තියෙනවා. ඉතින් අපි යෝගාවචරයට මේ තොලගා දෙන්න හදන්නේ එහෙම නැත්නම් ඉදුල් කට ගාලා දෙන්න හදන්නේ ওই පරණ මලකට කාච්ච වචන සෙට් එක අයින් කරලා ඒ අසම්පජාන කාය සංස්කාර එනකොට ඒක උතාම වැදගත් දෙයක් විදියට ඒක ප්‍රතිපදාවේ දියුණුවක් විදියට ඒ කෙලෙස් නැත්තනක් විදියට බලලා ඒක පිළිබඳව හොඳ පැත්තෙන් විස්තර ලියනවා යම් හේකින් හිතනද අපට ඒ විදියට අනායාසයෙන් සිදුවෙන ක්‍රියාවලිය දිහා බලලා ඒ කය පිළිබඳව ඒ වෙලාවේදී වෙන දේවල් හැකි සංඥාවෙන් ලියන්න බලන්න දෘෂ්ටිය පහළ වුණා සම්මා සංකප්ප පහළ වුණයි කියලා. ඉතින් එතකොට අසම්පජානව සිදුවෙන මේ කාය සංස්කාර දිහා බලලා මේ බලන ක්‍රමය නිසා නිවන් දකින්න පුළුවන් ඉඳගෙන විතරයි නේද? ඇවිදිනකොට කොහොමඩක්වත් අසම්පජාන නැහැනේ සම්පජානව කය හොල්ලනවා නේද? හිතාමතා ක්‍රියාවක් වෙනව නේද? ඒතර කොහොමද මේ පරියන්කේක අපි ලබන අත්දැකීම් 100ක් 100 50 50 දාලා කරන මේ සක්මනේදී අත්දකින්නේ කියලා ආධුනිකයාට ප්‍රධාන ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද එතන ක්‍රියාවලියක් කියනවා. හිතාමතා කරන. ඒ නිසා සක්මනේ යම් කෙනෙක් යථාබෝධේ ලබනද සක්මන අනායාසයෙන් සිදුවෙන තැනට යනකම් භාවනා කරලා උරු කරලා Tamange ඉදිරියදා ජීවිතේ අංගයක් කරගන්න ඕන. අපේ හිතාමතා මේ වම මේ දකුණ කියලා කරන තා සක්මන් භාවනාවට පුරුදු වෙනවා. මේ ඔසවනවා මේ යවනවා මේ තබනවා කියලා තෝරන තාක් පහ තෝරන තාක් සක්මන්ට පුරුදු වෙනවා. දවසක පුළුවන් වෙයි යෝගාවචරයට සම්පූර්ණ සක්මන අනායාසයෙන්ම සිදුවෙන දෙයක් බාට ගියාට පස්සේ ඒක වයින් කරපු බොනික්ෙක් ඇවිදිනා වගේ එහාට මෙහාට පැද්දෙන ඔඩ්ලෝසු බට්ටෙක් වාගේ ළඹයක් වාගේ යන්නේනවා දකින්නකොට මෙතන අසම්පජාන කාය සංස්කාර වැඩ කරන හැටි පේනවා. මෙන්න තල්ලු කරගෙන යන හැටි. මේ කාය පය කකුල කකුල එක කකුලකින් අනිත් කකුලට යනකොට උඩු කොටස තල්ලු කරගෙන යන හැටි. එතකොට මේ බල සම්ප්‍රේෂණය කකුල පිටපැත්තේ මායෙම දිගේ අනේක කරාට ධනිස් පූට්ටොයි කියලා අපි කියනවා. ඇතුල් පැත්තේ මායෙම දිගේ අනේක කරාට බෝක්කු කකුල් දෙක කියලා කියනවා. මැද පාරේ අනේක කරාට හොඳර කකුල් දෙක පිටලා තියෙනවා. ඉතින් ඒව ඔක්කොම තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ ඔක්කොම කර්මානුරූපව සිදුවිලා තියෙන අපි එක එක කරාට ඒවා සිදුවෙන හැටි බලන්න නම් මේ ශක්මන ඉබේ සිදුවෙන්න ඕන. ඉතින් ඊට පස්සේ මේ යෝගාවචරයා මේ අසම්පජාන කාය සංස්කාර පිළිබඳව නැත්නම් ඉබේ සිද්ධ වෙන එක පිළිබඳව එදිනදා වැඩවලදී එයා සාමාන්‍ය පුරුදු විදිහට දත්ම දින වෙලාවට මේකේ වෙලාවට බිල් එකක් වදිනාගේ ඔරලෝසුවේ ආදන් දත්ම දපන් කියලා සම්පජානව තමයි කරන්නේ. මොකද හැමදාම කරන දෙයක්. ආන්නේ දත්ම දින දිහා තමන්ම බලන්නේ හිටියොත් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඒකට අලුතෙන් කෑකෝ සංගාහන දෙයක් නැහැ. සම්බන්ධ කරගන්න කවුරක්වත් නැහැ. තමන්ම දත්ම දින. තමන් කිදලක් අරගෙන අතුගා. තමන් කෝප බිඟන් ටිකක් හොදනවා. තමන් මිදුලක තියෙන තනකොළ ටිකක් අස් කරනවා. මේ කටයුත්ත කරනකොට චේතනා තියෙනවා තමයි. සම්පජානව තමයි කෙරෙන්නේ. නමුත් තමා විසින්ම කරන නැවතිල්ලේ කරන මේ කටයුත්තකදී කරලා බැලුවොත් මේ යන්ත්‍රේ වැඩ කරන හැටි දැක ගන්න පුළුවන්. යන්ත්‍රේ වැඩ කරනවා. මේ පටන් ගන්නකොට පොඩ්ඩක් තල්ලු ස්ටාර්ට් එකක් දෙන්න වෙනවා. තල්ලු ස්ටාර්ට් එක කිරුවට පස්සේ දුවන්න පටන් ගන්නවා. දිගට පස්සේ තීරණ පටන් අර ගන්නවා. මේ දවස පුරා අපි කඹරන කැඹිරිල්ලේ සමාවෙන්න මම මේ වචනේ පාවිච්චි කරාට එකම චක්‍ර කරකේ එකම චක්‍ර කරන සඳ උදේ පටන් ගත්තා සිකුරාදා හැන්ද වෙනකන් අමුඩේ ලියන්න නැතුව අම්බ කොළ ඊට පස්සේ සෙනසුරාදා දෙකේ පන්සල් යනවා කෝවිල් යනවා පල්ලි යනවා ඒකට ඉවරලා තද්ද බල ආගමක් පටන් අරගන්න ඊට පස්සේ ආය අනුසන්ත පටන් අරගත්තා ආය ජීවිතේ සුන්දරම වයසේ අපේ ඔක්කොම ගත වෙන්නේ යන්ත්‍රයකට යට වෙලා හරියට උක්දණ්ඩක් චරකනේ අන්තර දැම්මට පස්සේ ඒකේ තියෙන ඕජාව වැක්කිරලා යන්න වගේ සුන්දරම වයස අපේ ජීවිතේ අවුරුදු 6න් පටන් ගත්තාම 26 30 36 වෙනකන් මොකද ඊට පස්සේ රසාව කරනවා කියලා අවුරුදු 55 දක්වා මේ මැෂින් එක කරකිනවා සමහරව ඉල්ලගෙන තව අවුරුදු 6ක් ඉල්ලගෙන කනවා පරිප්පු ඉල්ලගෙන කියනවා අනේ මට තාම අයියාති තියෙනවා අනේ කරුණාකර තව අවුරුදු 10ක් පොඩ්ඩක් එක්ස්ටෙන්ෂන් එකක් දෙන්න බැරිද කියලා ඉතින් කඹරනවා කඹල 60 පිටලා හොට වෙනවට පස්සේ ඔන්න එනවා නිස්සන් වන්න භාවනා කරන්න. හොම්බේ. ඒකල කියන ඉඳගෙන ඉන්න බෑ. කොන්දේම heart attack ජීවෙඩියා. මේක ගත කරලම තියෙන අර කතක. මේක යන වෙලාවේ පොඩ්ඩක් බැලුවනම් බලන්න පුළුවන් නම් මේක යන ක්‍රමේ මේකද මනුස්සකම කියන්නේ. මේ අනුන්ට පහඳින එකද මේ මොකද්ද කරන්නේ කියලා දැන නැතුව අනුන්ට පහඳින එකද මනුස්සකම කියලා කියන්නේ එහෙම නැත්නම් Taman එක Tamanගේ ඉරියව්වත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ඉරියව්වේ මොන මොන ස්පර්ශද පහළ වෙන්නේ කියලා. ඒකට අන්තිමට යාට සම්පජාන කාය සංස්කාරත් අල්ලන්න පුළුවන් වෙනවා. සම්පජාන කාය සංස්කාර කියලා කියන්නේ මනෝ සංචේතන ආහාර. හිතාමතා කරන දේ, චේතනා පූර්වක කරන දේ. ඒකට පුත්‍රජානන්සේ දීලා තියෙන වචනේ සංස්කාර කියලා. ඉතින් ඒක අභිධර්ම ක්‍රමයට හෝ පසු කාලින අටුවා ක්‍රමයට බලනකොට ඒ ඇත්තෝ මේ බුදුචානන්සේ දේශනා කරපු ධර්ම පෙරලා කොට කපල කොටලා චෛතසික 52ක් තියෙනවා කියලා අහුලලා තියෙනවා. ඒ චෛතසික 52කින් වේදනා චෛතසිකේ සහ සංඥා චෛතසික අයින් කරපුවාම ඊටු 50ම ඒ පොදියටම සංස්කාර කියලා කියනවා. චෛතසික 52කින් වේදනා සංඥා අයින් කරපුවාම ඒතර පොදියටම චෛතසික පොදියටම සංස්කාර කියන වචනේ පාවිච්චි වෙනවා. එහෙම මේ ඒ උගැන්වීම් ක්‍රමයේ යන්නේ ඒ මේ සංස්කාර වල තියෙන චෛතසික මුළු පන්තියම මොනිටර් වාගේ එහෙම නැත්නම් ලොක්ක වගේ ක්‍රියාත් කරන චේතනාව. එයා තමයි මේ මුළු එකම හසුරුවන්නේ. ඒ නිසා චේතනාව තමයි සංස්කාර වල ප්‍රධාන ක්‍රියාකාරක දෙයා ප්‍රධාන වඩු ශිෂ්‍යයා කියලා තමයි පොත්පත්වල උගන්වන්නේ. මහා වඩ නැති වෙලාවට අනික වඩු ශිෂ්‍ය ඔක්කොම වඩු වඩිය යොදවන ගමන් තමනුත් ක්‍රියාත්මක වෙනවා. යා තමයි මෙහෙවන්. ඉතින් මේ චේතනාවයි සංස්කාරය අතර පුංචි අර්ථ ඡායාවක් තියෙනවා. අර්ථ ભેදයක් තියෙනවා. නමුත් බොහෝ විට පොත්වල සංඛාර චේතනා කියන පද දෙක සමානාර්ථ විදිහට පාවිච්චි කරනවා. සර්වචනාචේ සමහරලාවට අபிසංඛාර අபிසංචේතනා කියන පද දෙක චේතනා කියන පදයට උපසර්ගය යෙදিলা සංස්කාර කියන පදයට උපසර්ගය යෙදিলা අபிසංචේතිත කියන පදේ හැදෙනවා අபிසංඛාර කියන පදේ චේතනා පදයට අபிසංචේතිත කියන මේ දෙක සමාන පද විදිහට යොදනවා ඒක නිසා අපි පස්ස ස්පර්ශය ගැන කතා කරනකොට අපි උත්සාහ කරන්නේ එහෙම නැත්නම් කායන පස්සනාවගේ භාවනාවක් කරනකොට කාය ක්‍රියාත්මක නොකර වචන ක්‍රියාත්මක නොකර ඒ වුණත් මේ ජීවත් වීමේ යන්ත්‍රය යනකොට මේ හුස්ම ගැනෙන හැටි මේ අතුරත කතාව දොඩමළු වෙන හැටි මේ දෙක දිහා බලනින් කොහොමද මේක පහසන්නේ වර්තමාන මොහොත පහසන්නේ කොහොමද මම මේක දැනගන්නේ ආන්න එක දැනගත්තට පස්සේ එයාට තේරෙනවා මේක හුඟක් සංකීර්ණ වෙනවා චේතනා දාපු ගමන් චේතනාවක් දාලා මම ඉක්මනට දුවනවා කෝච්චියට යන්න හදනවා අරක කරගන්න හදනවා මේක කරගන්න හදනවා මගේ අයට කරන්න හදනවා මට මගේ අයට විරුද්ධව මරන්න හදනවා ඉතින් ගොඩාක් වැඩ තියෙනවා ඊට පස්සේ අර කබලිකාර ආහාර තේරුම් අරගෙන පස්ස ආහාර තේරුම් ගත්ත කෙනාට තේරෙනවා මනෝ සංචේතනාත්මික දැම්මට පස්සේ මේ කටයුත්ත බොහෝමත්ම සංකරය සංකීර්ණ වෙනවා නමුත් අර ක්‍රමයෙන් යන කෙනාට ක්‍රියාකාරකම් කෙරෙන්න ඇරලා කරන්න නැතුව ඉඳලා ඒක සතියට කටමල්ල හිර කරගත්ත දවසේ දඬු අඬුවට හිර කරගත්ත දවසේ අර පුංචි පුංචි චේතනා කෙරෙනකොට වැඩේ යන හැටි ඊට පස්සේ මේ චේතනා කොහෙන්ද පහළ වෙන්නේ කියන මේ චේතනා කවුද පහළ කරන්නේ කියන එක මේ චේතනා අපට සුභසිද්ධිය ගෙන දෙනවද කියන එක අපේ හිතසුව පිණිසද පහළ වෙන්නේ කියලා බැලුවොත් 100%ක්ම නැහැ ඒක තනි කරම තියෙන જાතිය බෝ කිරීම සඳහා පපණයි. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ බටහිර මානසික විද්‍යාවේදී ලිංගිකත්වය විතරයි අපේ චේතන ඇති කරන මූලික ජවය කියලා කිව්වේ. බුදුජානනාංශය සඳහන් කරේ ඉන්ද්‍රිය පින්දුරම් පිනවීම කියලා. අපේ මේ චේතනා පහළ වෙන්නේ හැම වෙලාවෙම එකක් දී ඇති වෙලාවක තමන්ගේ ඉදරම් පිනවීම. ඒක සාධාරණ සාධාරණ කියලා එකක් නැහැ. යුක්ති අයුක්ති කියලා දෙයක් නැහැ. බයලජ්ජාවක් නැහැ. කොහොම හරි ඉඳුරම් පිනවීම. ඊට පස්සේ අපේ අයගේ ඉඳුරම් පිනවීම. අපේ පවුලේ අයගේ, අපේ ආගමේ අයගේ, අපේ ගමේ අයගේ, අපේ රටේ අයගේ ඊට පස්සේ අපේ එක පටන් ගන්නවා. කාම තණ්හා, කාම තණ්හා, භව තණ්හා. ඒ කාම තණ්හාවගේම පැතිරි ඉතිරි යෑමක් තමයි භව තණ්හාව කියන්නේ. ඒ භව තණ්හාවට ගිය කෙනා චේතනා බොහෝම පිරිසිදුයි. මගේ දරුවන්ට හොඳ දෙයක් දෙන්න. අපේ අයට සැපසලසන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කියමනේ ඉගැන්වීම තියෙනවා මේ ලෝකයේ කෙනෙක් අපේ අය පැත්තක තියලා මගේ ඉදරම් පිනවීම කියන එක විතරක්ම කෙරුවත් මැරෙනකම් කවදාකවත් සන්තුෂ්ටි කරන්න බෑ. Tamanට Tamangeවත් ඉදරම් සන්තුෂ්ට කරන්න බෑ. එහෙම එහෙම ලෝකයක් ඇයිදල් කුඩේකට වතුර පුරනවා වගේ එහෙව් තියෙද්දී අපේ අයගේ දේවල් ඉෂ්ට කරන්න ගියාම අර ගොඩාක් දුෂ්කරතා කංකටලු දරුණු තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා. එතකොට මේ පුද්ගලයා මේ තමන්ට තමන්ගේ අයට හිතසුව සැලසීම සඳහා කරන මේ සම්‍යක් ප්‍රයත්නයේ තියෙන හැම බාධාවකදීම ඒ බාධාවට පක්ෂ වෙන ඒජන්තවරයාට වෛරය ඇති කරනවා තමන්ගේ අයට ප්‍රිය කරන මට්ටමට. තමන්ගේට ගොඩාක් ආදරෙන් සලකන්න හදනකොට ඒකට බාධා කරන එකට ඒ හා සමාන වෛර කරනවා. එනිසා මේ වැඩි පරාසයක සැප හොයාගෙන යන්න හදනකොට මම නෙවෙයි අපේ අයගේ ඒකට ගොඩක් බාධා එනවා. ඒ නිසා යා නිතරම ඒ බාධා කරන පුද්ගලියෝ ආත්ම සංඥාවෙන් අල්ලගෙන ඒ අය මරන්න හදනවා. එයාට හදි හෝනියක් කරනවා. විරුද්ධකම් පානවා. ඒකට කියනවා විභව තණ්හාව කියලා. නිසා භව තණ්හාව වැඩි කෙනාට ඒක කරගන්න බැරි වෙනකොට ඒකට මතුවෙන හැම බාධාවක්ම කෙනෙක් විසින් මට කරන එකක් හේතුඵල ධර්මයක් නෙවෙයි අසවලා තමයි මට ඕනියම් කෙරුවේ අසවලා තමයි මට විරුද්ධව කට කතා පැතිරුවේ අසවල් තැන තමයි අසවලා තමයි මගේ යාළුවාට මේ මේ දේවල් කෙරුවේ කියලා විශාල ඒ විභව තණ්හාකටපත් වෙලා එයා මේ තමන්ගේ ආයට උදව් කරන සත් අදහසෙන් ක්‍රියාත්මක වෙලා විරුද්ධ කරන කෙනෙක් මරන්න පෙළඹෙනවයි කියන එක ඒ පුද්ගලයා දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. එහෙම බැරි වුණොත් තමන් සියදී විනාශා ගන්න. ඒ නිසා මේ විභව තණ්හාවට ගියාට පස්සේ සෙල්ලන්නේ නැහැ. කාම තණ්හා භව තණ්හා නම් සෙල්ලමක් වගේ පටන් ගන්නවා. විභව තණ්හාවට ගියාට පස්සේ කොහේ යනවද කියලා හිතා ගන්න බෑ. ඉතින් තමයි මේ චේතනාවල් අපි ඇදගෙන යන හැටි දිහා බලාන හිටියොත් නැත්නම් මේ මනෝ සංචේතන ඒක හැම චිත්තක්ෂණයකම අපේ මේ තණ්හා මාන දිට්ඨි තුනට පොහොර දාන. හැබැයි අපි ඒක හිතාගෙන ඉන්නේ මේ යහපත් චේතනාව හොඳයි අයහපත් චේතනා කියලා જાතියක් තියෙනවා. අයහපත් චේතන තමයි හොඳ නැත්තේ ඒ නිසා චේතනා පරිසුද්ධ වේනම් පෙම්සටම් පරදින්නේ නැහැ කියලා ඉතින් කවි ලියනවා. චේතනාර්ණ ඉතින් අපේ පෙම්සටන හරියි. පෙන්ෂන් හරි වෙච්ච ගමන් ඔන්න බෝ වෙන්න පටන් ගන්නවා. බෝ වෙච්ච ගමන් අපේ බවටපත් වෙනවා. ඊට පස්සේ එනේන හැම බාධාවකදීම දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලානේ කියලා ඉස්තරේව බෑ දැන්. දැන් අමුතු තාලයකට යන්න හදනේ. ඉතින් කොයි වෙලාවෙ හොස්සලකින් මැස්ස යන්න බැරුව තද වෙනවද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙනවා මේක පිළිබඳව සරල සමීක්ෂණයක් සමීකරණයක් ලියන්න චේතනාම්බික්කවේ කම්මං වදා. ඒක වීජගණිතමේ සමීකරණය. හැම චේතනාවකම කර්ම වෙනවා. අපි ස්පර්ශය හරහා යනකොට තේරුම් ගත්ත චේතන නැතුව සිදුවෙන දේවල් වගේ ඇත්තනේ ඒකට කර්ම කියන්නේ අපි මෙහෙම ඉන්න වෙලාවේ හෘද වස්තුව ගහනවා ලේ ගමන් කරනවා ඒක කර්ම නෙවෙයි. එතකොට මේ වෙලාවෙත් නියපොතු වැවෙනවා. මේ වෙලාවෙත් දත් වැවෙනවා. ඒ කටයුතු මොනවා වුණත් ඒක කර්ම වෙන්නේ නැහැ. නමුත් මම මේ දත් ටික ලස්සන කරන්න ඕන. එහෙම නැත්නම් කෙස් ටික හැඩගස්සන්න ඕන. එහෙම නැත්නම් මේ හෘද වස්තුවට මම මේ පේස්මේකර් එකක් දාන්න ඕන. ඒක සේරමෙදිම ඔන්න අපි චේතනා ලං කරාට පස්සේ හැම එකකින්ම අර ලස්සන්ට අනාකූලව ගමන් කරපු වතුර බාර දැන් ආකූල කරගන්න හදනවා. කෙරුවට පස්සේ කරන හැම එකටම වග වෙන්න වෙනවා, ගෙවන්න වෙනවා. කර්ම වශයෙන් ගෙවන්න වෙනවා. ඒ නිසා පුළුවන්ද කියලා අහනවා චේතනා පහළ නොකර ඉන්න කද්දාවත් බෑ. නමුත් මේ අපි හිතා ගන්න තරම් මනෝලෝකමවඬ හීනමවඬ චේතනාමවඬම අවශ්‍යද කියන ප්‍රශ්න විතරයි මතුවේනේ අපිට මෙච්චර චේතනා පහළ නොකර නැත්නම් චේතනාවල් ප්‍රයෝජනේ සලකලා විතරක් පාවිච්චි කරලා මේ අඩු කිරීමෙන් මේ මනෝ සංචේතන ආහාර අඩු කිරීමේ වැඩ පිළිවෙලකටයි බුද්ධජානනාංශයේ ගැඹුරින් අපි වඳ ගහන යන්නේ. හැබැයි ඒක හරි අමාරුයි කෙනෙකුට ඒත්තු ගන්නලා දෙන්න. මොකද හැම කෙනෙක්ම හිතනවා මට ඕනේ සුන්දර අදහසක් කල්පනා කරාට මගේ මට ඕනේ චේතනා පාල කරලා මොකද්ද ඇති වැරද්ද? මොකද මම චේතනා මට්ටමේ විතරනේ ඉන්නේ තාම ක්‍රියාවත් වෙලා නැහැ වචන කතා කරලා නැහැ. ඒ නිසා චේතනා තිබුණට ඒක පහළ ගැන්විලා නැහැ. ඒ නිසා පුත්‍රජානන් වහන්සේගේ කාලේ හිටපු ඒ මහාවීර කියන එහෙම නැත්නම් අපි ජෛන නායකතුමා නිකණ්ඨනාථ පුත්ත එයාගේ දර්ශනයත් මේකමයි එයා කිව්වා කාය දණ්ඩ වචී දණ්ඩ තමයි ප්‍රධාන මනෝ දණ්ඩේ ගණන් ගන්න එපයි කියලා. ඒ කියන්නේ කාය කර්ම වචී කර්ම දෙකයි වැදගත් මනෝ කර්ම වැදගත් නෑ කියලා. ඉතින් ඒ ගෝලෙ ඇවිල්ලා බුදුචානන්සේ ළඟදී බුදුරජාණන්සේ අහනවා මේ උඹලගේ ගුරුනාංශ බලට මොනවද කියලා දෙන්නේ අපිටත් කියලා දෙනවා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ඉතින් මනෝ කර්ම ගණන් ගන්න එපා මේ කාය කර්ම වචී කර්ම හදාගත්තොත් හරි එතකොට මේ තුනේ කොයි එකද වැදගත් වෙන්නේ කාය කර්ම වචී කර්ම විතරයි ඔය දේශපාලනඥයෝ කියන්නේ එච්චර තමයි ඒගොල්ලන්ට මේ කාය කර්ම වචී කර්ම හදාගත්තොත් රැයට සරව තරබීම ටිකක් බීලා බුදිය ගත්තට ඒකේ ප්‍රශ්නයක් නෑ මොකද දවල් වලට සුදු ඇඳගෙන ඉන්නෝනේ බාපණයක් දාගෙන ඒක තමයි මේ පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන කාය කර්ම වචී කර්ම වලට යටින් තියෙන මේ මනෝ කර්ම එනත මෙන්න මනෝ සංචේතන කාය කර්ම වචී කර්ම වලට වඩා ඉතාමත්ම බලවත්. ඒක දැක ගන්නවත් කෙනෙකුට එහෙම නැත්නම් ඒක ණය විපස්සනාට දාලා අල්ලගන්න එහෙම නැත්නම් ඒක ආකාර පරිවිතක්කයට දාලා අල්ලගන්න දැන් අනුමාන ඥානයකට දාලා අල්ලගන්න කිසිම තැනක අපිට ඉඩක් තියලා නැහැ මේ අලුත් තියෙන අධ්‍යාපන ක්‍රමේ. ඒක සම්පූර්ණයෙන්ම අපේ හිත කුරුවල් කරලා අපේ හිත වෙන පැත්තකට යොමු කරලා මේ චේතනාවක් හැම වෙලාවට අහේදී පිණිස හිටිනවා ඒතිේදී උදේ ඉඳලා හැන්ද වෙනකන් කිලෝරක් නැති හිටි චේතනා පහල කරනකොට ඉතින් අපිට කොහෙන් මේ කර්මපටිසන්ද වෙනවද කියලා අපිට හිතා ගන්න බෑ. මොකද අපි කරන ප්‍රමාණය පිළිබඳව ටොංගානවත් දන්නේ පොත් ලැබීමක් තබා තොංගානවත් දන්නේ. ඒ මොකද අපි දන්නේ මේ චේතනා මෙච්චර දරුණුයි කිය. අපි දන්නේ මේව පිළිබඳව පොත් තබා ගන්න පුළුවන් Tamanට විතරයි කිය. කෙනෙකුගේ චේතනා පිළිබඳව තා කරනකොට පොත් තබන්න බෑ. ඒක මේ චේතනා පහ වුණාට පස්සේ බල්ල වැඩකුත් නැහැ. චේතනා එන්නේ ඉස්සෙල්ලා බල්ල වැඩකුත් නැහැ. ඒ චේතනා මතුවෙනකොටම මේ චේතනාව තමයි මේ සේරම කාය කර්ම වචී කර්ම වලට මුල් වෙන්නේ ඒ නිසා මට මේ චේතනා එනකොට මේ කාගේ න්‍යාය පත්‍රය අනුවද මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද වෙන්නේ මගේ හිතසුව පිණිසද කියලා බලන අයිතිවාසිකම මට නැතුව බුදුන්ව දීලා හරියන්නේ නැහැ සර්බලදාරි දෙයයන් දීලා හරියන්නේ නැහැ බ්‍රහ්මයාට දීලා හරියන්නේ නැහැ අල්ලාහ් හරියන්නේ නැහැ මෙන්න මේක තමයි බුදුසජන අපට දීපෝ මානව අයිතිවාසිකම උදේ ඉඳලා හැන්ද වෙනකන් තමයි මේ පිටිපස්සේ අඹාගෙන යන මේ චේතනා පිළිබඳ වගකීම් මට බලන්න බෑ. උඹලම බලාගෙන ඉලා බලාගෙන බලපන් මේ කොච්චර සාදු චරිතයක් ගත කරත් කාය වචී දුස්චරිත නැතුව මේ චේතනාවල් වල තියෙන මිච්ඡා ගතිය නිසා අන්තිමට ඇදගෙන වැටෙනවා අපායකට ඇදගෙන වැටෙනවා බලාපොරොත්තු සුන් වීමකට ඇදගෙන වැටෙනවා අප්‍රිය සංයෝගයකට ප්‍රිය විපයෝගයකට. එතකොට හිතා ගන්න බෑ මොකද මේ ඇයි එහෙම වුනේ කියලා. බුදුරජාණන්සේ සඳහන් කරනවා තිත්ත ලැබුවටයක් හරි කරවිලටයක් හරි ඕජාව සහිත පොළොවට දැම්මට පස්සේ ඒක උරා ගන්නෙම පොළවේ තිත්ත රසය. ඒකල කොළ ටිකත් මල් ටිකත් ඵල ටිකත් සේරම තිත්ත ඇති කරලා දෙනවා. නමුත් එතන අඹයටයක් හිරෙවොත් එහෙම නැත්නම් වෙන පැණි රස කිඩියක් හිතෙවොත් ඒක උරා ගන්න පොළවේ තියෙන රස ඕජා. ඊටසේකේ ඵලය බීරි. පොළවේ දෝෂයක් නැහැ. ඒ දෙන්න උරාගන්නේ රට අදාළ දේ. ඒ වගේ අපි මේ මේ අම්බෙච්ච මනුස්සාත්ම භාවයේ මේ බුද්ධ ශාසනයේ මේ ඉදිරියටපත් වෙච්ච රූපේ සද්දේ ගන්ධේ රසේ මොකද්ද උරාගන්නේ කියන එක. මොකද්ද අපි විඳින්නේ කියන එක මොකද්ද අපි ලබා ගන්න කියන එක අපේ එකිනෙකා එක්කනට වෙනස්. අපි ඔක්කොටම එකම කෑම මේසකට ආර්දනා කරාට අපි බෙදා ගන්න පත වෙනස්. ඒ පතය බෙදා ගන්න බත්පත තෝරා ගැනීමේ අයිතිවාසිකමනේ කෑම මේසට ආර්දනා කරනවා කියලා කියන්නේ දෙකක් සම නැහැ. ඒ නිසා මමිය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මේ හැම දෙයකටම ඉස්සර වෙන මේ චේතනාව කාගේ න්‍යාය පත්‍රය අනුව වැඩ කරන්න කියන එක දැනගන්න අපි ඉස්සල්ලාම චේතනා දැන ගැනීම Tamange යුතුයකමක් භාවනා ජීවිතයේදී විතරක් හම්බෙන අවස්ථාවක් මේකට යොමු කර හිතක් මානසිකාරයක් එහෙම නැත්නම් දැක ගැනීමේ අවශ්‍යතාවයක් ඒකට ලෑස්ති වෙලා යෑමක් බුදුජානනාංශ අපිට පවරන්නේ බුදුජානනාංශේ දන්නවා බුද්ධජානනාංශයට වගේම අපිට මනුස්ස මනසක් තියෙනවා. ඒ මනස හරියට යොමු කරොත් චේතනාව බලන්ඩ ආවට කියට කරන්න බෑ. ඒකට ගොඩාක් ලකලාස්ති වෙන්න ඕනේ. ඒව නැත්නම් ඉස්සරහා තියෙන තීර හතරක් පහක් අරගත්තට පස්සේ තමයි මෙතෙන් යන්න ඕන වෙන්නේ. මොකද එතෙන්ට යනකොට ඒකට ලෑස්ති මනසක් සූදානම් මනසක් තියනවාද කියන එක අද වාගේ දවසක අද වාගේ බුද්ධ ධර්මයක් තියෙන තැනක කතා කරන්න පරිශදයක්වත් නැහැ. මොකද ඒක කවුරුවක්වත් දන්නේ මේකේ සංඛාර කියන එක නැත්නම් සංස්කාර ස්කන්ධය කියන එක නැත්නම් මේ මනෝ සංචේතනා කියන එක කොහොමද අපේ ජීවිතේ භාවනාවට සම්බන්ධ වෙන්නේ කියලා ඒක සීල ශික්ෂාවේ පලාතකවත් නැහැ සමාධි ශික්ෂාවේ කිට්ටු කරලවත් නැහැ විපස්සනා විදී ප්‍රඥා ශික්ෂාවේදී එක මතුවෙනකොට මේ අද ශාසනයේ තියෙන සීලයට සමාධියට මුල් තැන දීලා නිසා විපස්සනාව කියන එක මතු කරගන්න දන්නේ නැති නිසා අර ගොල්ලන්ගේ වැඩි ඡන්දයට දිනලා තියෙන නිසා ඒකට කවුරක්වත් එළඹෙනව පෙළඹෙනවත් අඩුයි යොමු කරනවත් අඩුයි යොමු කරත් ඒකට අදුෂ්කර කාර්යයක් ඒ නිසා උග දෙනෙක් ඒ මනෝ සංචේතන ආහාරය තෘතිය වෙන මනෝ සංචේතන ආහාරය අඳුනගනත් නැහැ මේ භාවනා කරන්නේ ඒක දකින්නයි කියලා දන්නෙත් නැහැ. ඒක නිසා අපි දැන් දවල් අපි ගත්ත ඉදිරිපත් කරපු මේ ප්‍රශ්න එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කිරියෝදි ගත්තොත් කෙනෙක් වාර්තා කරනවා මම අද ඉන්නේ භාවනා වැඩපිළිවෙල තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ ඒ නිසා මට කය සුවසේ පහසුව ලිහිච්ඡ ස්වරූපෙන් තැම්පත් කරන්න පුළුවන්. තැම්පත් කළා මම දැන් මෙතන ඉන්නවා කියන තැනට හිත ගන්නත් අවස්ථාව ලැබෙනවා. සමහරලාට මම ආස්වාද ප්‍රසවාසය බලනවා. මේ කොයි එක බැලුවත් ටික වේලාවක් ගියාට පස්සේ පරිසර සාධක විචල්්‍ය සාධක යහ ක්‍රමයට එහෙම නැත්නම් අනුග්‍රහ තාලයට තියෙනවනම් මේවා නොදැනෙන මට්ටමට යනවායි කියලා අපේ හිත මේ කියන්නේ ස්පර්ශය නොදැනිය. පසාහාරය තාවකාලිකව අයින් කරනවා. කබලින් කාර ආහාරයෙන් 12න් පස්සේ කොහොමද තම්බෙන්නේ? ඉදිරින් ගෙනල් හංගගෙන තියන කෑවොත් මිසක්. දැන් කබලින් කාර ආහාර පැත්තක තියන්න. පස්ස ආහාරේ නැති වෙනවා. ස්පර්ශේ නැතු වෙනවා. ආසත් ප්‍රසාස වෙන් කළ අඳුරන්න බෑ. ඉන්නව නෑ දන්නේ නෑ. ඉතින් ඊට පස්සේ මේ කෙනා දැන් මම ධාතු මනසිකාරය කරන්න ඕනේද? දැන් මම බුද්ධහනුසුති කරන්න ඕනේද? දැන් මම අනිච්ච දුක්ඛම් බලන්න ඕනේද? දැන් මම පටිච්චසමුප්පාද බලන්න ඕනේ කියන්නේ මේවට තමයි චේතනා කියන්නේ. ඉතින් මේ චේතනා මතුවෙනකොට එව්ව දෙන ලණුව කාලා ඒක දිගේ දුවනවා වෙනුවට මේ මෙච්චර මම පස්සය ස්පර්ශය හොඳට සමනය කරගෙන නොදැනෙන මට්ටමට ගියාට පස්සේ මේ චේතනා මඩ මඩ ගොහරුවකින් පෙනබබුළු දාන්නා වගේ ඔහේ එක එක එනවා ඒන හැම එකටම අපි පණ දෙන්න හදලා ඒ අනුව කතන්දර ගොතාගෙන ඒක අංග සම්පූර්ණව සම්පූර්ණ කරලා දෙන්න අපි මනෝ සංචේතන ආහාරයට පොහොර දාන හැටි බලනකොට කොච්චර මේ මිනිස්සයා අනාථද කියලා හිතන කොච්චර අසරණද බලන්න මේ චේතනාවක එච්චර බර බදලගමක් තේරෙන්නේ නැහැ ඒක හිතනවා හයින්සක වැඩන්නේ ඉතින් මේ ධාතු මනස කාර්ය බලනවා කියන එක මොකක්ද ඇති වැරද්ද එවන තමයි මේකේ පටිච්චසමුපාදය බලනවා කියව මොකක්ද ඇති වැරද්ද නමුත් මේ මේ ලස්සනට යන භාවනා ස්පර්ශ නැති වෙලා ස්පර්ශයක් අරන් දාන්න හදන බව තේරෙන්නේ නැහැ. මේ કૃත්‍රිම දෙයක් මේ කරන්න කියලා. මගේ මනසින් මේ යෝජනා කරන්න කියලා. මේක ගොඩ බෙරක දෝරකමක් කියලා. ඉතින් ඒක නාට කිව්වොත් එහෙම මේක වැරදි වැඩක් කියලා. යකෝ සාක්කි මේ මේ පටිච්චසමුප්පාදයට නරකයි කියනවා. ඇයි හත් දෙයනේ මේ මේ ධාතුමනස්කාරයත් හොඳ නැහැ කියලා කියනවා. මල මගුලයින් මේ අනිච්ච දුක්ඛ ගන්නත් එපයි කියනවනේ කියලා ඉතී පුදුමාකාර විදියට තමන්ගේම වලිගය හපා ගන්න. තමන්ගේ වලිග හපනකොට රීඩ් දෙනවා. මොන කරන්නේ? ඉතින් ඒ වෙලාවේ මේ වෙන දෙයට වෙන්න අරපන් කියන එක කද්දාවත් කරන්න බෑ. ඉතින්ද වෙනකොට ඊගෙන උගා දියුණු කෙනෙක් දියුණු වුණාට එයා දන්නේ දැන් මගේ හිත මේ මනෝ සංචේතන ආහාර කියන හැම ඛණ්ඩයි හදන්නේ. කෑවට කමක් නැහැ. gediy pitin කෑවුව කොක්කේ ගැටට කටලා එනවා. මනෝ සංචේතනාහාරය ඒ වෙලාවේ කණ්ඩ වෙනවා. කනකොට ටික ටික කාපන් කියලා කියනවා. එතකොට ඇතුලේ තියෙන බිලි අහුවෙනවා. ඒ මනෝ සංචේතන ආහාර දිගේ තමයි අපි මෙතෙක් කල් හසුරුවලා තියෙන්නේ. අපි කියන චේතනා කියලා. ඒක නිසා මම ඊයේ කොටක් පාදන්න උත්සාහ ගත්තා. සාමාන්‍ය අටුවා ක්‍රමයට නැත්නම් අභිධර්ම ක්‍රමයට පස්ස පංචමික ධර්ම පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා කියනවා. ඒ ස්පර්ශ ඉස්සරහ තියෙන සතර පස්ස පංචමික කියන්නේ. සාල්පතු සාංශෙ පෙන්නන සමාධිටි සූත්‍රයේ තියෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ස්පර්ශයෙන් හතරවෙනියට ඊට පස්සේ මනසිකාර යනවා ස්පර්ශ කරනකොට ඊට ඉස්සලා චේතනා පහළ වෙලා ඉවරයි සංඥා පහළ වෙලා ඉවරයි වේදනා පහළ වෙලා ඉවරයි. ඊට පස්සේ තමයි ඒ සුඛ දෙන, සැප දෙන වේදනා ටික අනුව තමයි ස්පර්ශය පහළ වෙන්නේ. නිසා යෝගාවචරයට මේ මම ධාතු මනසිකාරය බලන්න ඕනද කියන හැඟීම එනකොට යා ඒක ඒ චේතනාවට එතකොට අහුවෙලත් ඉවරයි ඒ සංඥාවට අහුවෙලත් ඉවරයි ඒ නිසා යා හිතන්නේ ඒක අල්ලගන්න බැරි වෙන්නේ මේක හිතලා ගත් එකක්ද නිකන් ඉබේ පහළ වෙච්ච එකක්ද කියලා. එහෙම නැත්නම් කොහෙන්ද මේක එන්නේ? ඒ වෙනස අල්ලලා දෙන්න උපමානයක් පෙන්වන්න අමාරුයි. ඒ නිසා කියන්න පුළුවන් මොනවත් නැති එක හොඳයි මොනවත් දානවට වැඩියි කියලා. ඒ නිසා කියන්න පුළුවන් වතුරේ තියෙන අන්තිම පිරිසිදු කියන්නේ. වතුරට පාටක් ගඳක් රසයක් හැඩයක් නැත්නම් වතුර ඉතාම පිරිසිදුයි. වතුරට මොන පාටක් ආවත් කෙලසෙනවා. මොන ගඳක් ආවත් කෙලසෙනවා. මොන රසක් ආවත් කෙලසෙනවා. ඒක සුද්ධ ජලය කියලා ගන්න බෑ. ඒ නිසා අපි මේ හිත පිරිසුදු කරගෙන කරගෙන යනකොට ඒකට මොන දේ දැම්මත් චේතනාවක් වෙන්න පුළුවන්. ඒ ලයිස්තු බුදුජානන්සේ සඳහන් කළා තියෙන්නේ යේ ලෝකේ උපයුපාදානා චේතසා අදිඨානා බිනිවේසානුසයා තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ ආනාභිරත සංඥා මේ ලෝකයේ අභිරතිය කියලා අපි පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් බදා ගන්න එකත් අභිරතිය තමයි. වර්ණ රූප සහ සටහන් ඇහෙන් බදා ගන්න එකත් අභිරතිය තමයි. කනට රස කර්ණ රසායන සංගීත දිගයන එකත් අභිරතිය තමයි. නාසයට දිවට කයට ඒ පහස ලැබෙන එකත් අභිරතිය. ඒ වගේම මේ හිතින් අපිට ඕන වල්බూరు අදහස් කතා කර කර ඉන්න එක මේ සම්පප්පලාප. ඒවත් සීරම අපිට ඇතිරෙනවා. ඒකේ අන්තිම අඩුව අඩිය තමයි මේ අපි නිකන් ඉන්නකොට චේතනා කරන්නේ. එක එක දේවල් චේතනා කරනවා. ඒකෙන් පේනවා මම කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. මුඛාක හරි එකෙල්ලේ. එල්ලිච්චදී දිගට ගසාගෙන යනවා. ඒක දිගේ කතන්දර ගොත කොට අර මුර්ග ගහට බුදිය ගත්ත මිනිහා වගේ. එද්ද ඒක දැක ගන්නේ මේ පහළ වෙන චේතනාව පහළ වෙනකොට ඒක උණුණුවේ අල්ලා ගන්නවයි කියන එක ඔය හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒ සඳහා ඊට ඉස්සෙල්ලා හිතාමතා කරන දේවල් නතර කරලා තියෙන එන හැමදේම ස්පර්ශයට ලක් කරලා එතෙන්දී අපි ගොඩක් වෙලාවට රූප රූප සංඥා දැකලා ඒක සංසිඳිච්ච වෙලාවක ඉබේ අතනින් මෙතනින් පහළ වෙන මේ අදහස් නැත්නම් විවේකී මනසට පහළ වෙන මේ අදහස් වල තියෙන මේ චේතනා ස්වභාවය අල්ලා ගන්න පුළුවන් නම් යෝගාවචරයට ඒ යෝගාවචරයට තේරෙනවා මගේ හිත මුඛයේ කරි පටලවාගෙන අවුලවාගෙන තියාගෙන ඉන්න නැත්නම් එයාට ඉන්න බෑ. ඒක නිසා අර ඒ වෙලාවට ස්පර්ශය හරහා රූප පේන්නේ නැත්නම් සද්ද ඇහෙන්නේ නැත්නම් ගඳ නැත්නම් රස නැත්නම් පහස නැත්නම් ඉතින් හිතවිලි හරි අරගෙන හරියට එවුවා උපමාවකට කියන්නේ දවල් 30 කන මී හරකා රැහැට වමාරා කනවනේ. ඒක හරකගේ රොමන්ටිකයාගේ හැටි. ඒකේ තමයි මේ චේතනාවලට එන්නේ අපි කලින් කාපු තනකොළවල වමාරා කෑම. ඒවා අපේ රුචර්ජකම් එකමතු කරලා දෙනවා. අපේ ඇබ්බැහි මතු කරලා දෙනවා. කර්ම ශක්තිය මතු කරලා දෙනවා. පෞරුෂත්ව ලක්ෂණ මතු කරලා දෙනවා. අන්නේ පෞරුෂත්ව ලක්ෂණ මතු වෙනොත් මේ තමයි මමයාගේ හෙළුව රෙදි නැතුව පේන හැටි. ඒ නිසා ඌට පොහොර දානවා වෙනුවට මේ පේනකොට ඒක සංචේතන වශයෙන් අඳුන ගන්නවයි කියන එකට කියන එක පුදුමාකාර විවෘත මනසක් තියෙනවා. පුදුමාකාර විදිහට මේ සංචේතනයනකොට අල්ලා ගන්න පුළුවන් වෙන විට නොවුනොත් ඒකතිගේ කතන්දර ගෙවීමේ සතිකයි. ඒකතිගේ හිතවිලි මවන්න යෑමෙන් මුරුංග ගහයට බුද්ධිය ගත්ත මිනිහාගේ හිතවිලි මවන්න ගිය ගමන් හීන දකින්න ගිය ගමන් සතිය කරනවට තේරෙන්නේ නැහැ මොකද මේ මනනවන්දනීය මාතෘකාවක ඉන්නේ නමුත් චේතනාවක් බව දන්නේ මේ නිසා චේතනා සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ මගටමට ගියාට පස්සේ යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භන මේතං හොති විඥානසතිතිය මේ විදිහට ස්පර්ශාගෙන් తాවකාලිකව අපි වෙන්ුණාට පස්සේ එහෙම නැත්නම් ඇහ කන දිව නාසයෙන් එහෙම නැත්නම් අපි බලාගෙන ඉන්න මේ ආස්වාද ප්‍රසවාසයෙන් පව අපි ටික වේලාවකට විවේක ස්ථානයකට ගියාට පස්සේ එහෙම නැත්නම් හිස් තැනකට ගියාට පස්සේ අපිට එනවා චේතන ප්‍රකල්පන එහෙම නැත්නම් හිතවිලි නැත්නම් අනුශේ ධර්ම මතුවෙන්න පටන් ගන්නවා. ඒ මොකද අපි මෙහෙම දාමු ඒක ඒකට මම හිතන තීරෙයි කියලා. අපි මේ සලායතනේ පවත්තනකොට ගෙදර දොරේ ගත කරන වෙලාවක් හිතනද අපි කුසියම්ම කෙනෙක් වශයෙන් හෝ ගෘහණියක් වශයෙන් හෝ තාත්තා කෙනෙක් වශයෙන් හෝ මොකා වශයෙන් හරි ගමන්නේ කියන්නේ. එහෙම ඉන්නකොට අපි කොච්චරක් මේ ඇහැට රූප જાති පෙන්වන්නට ගෙදර දොරේ ඇතුළත ගෘහපකරණ සකස් කරනවද මල් වත්තර ගියාම වටපිට කොච්චර සකස් කරනවද ඒකෙන් අපි විවිධාකාර රූප ඇහැට වක් කරනවනේ ඊට පස්සේ ශබ්ද ගත්තාම වාර්තාගත කරගත්ත ශබ්ද තියෙනවා සංගීත උපකරණ තියෙනවා රේඩියෝ එක තියෙනවා ටෙලිවිෂන් එක කන් කරච්චලයක් නැතුව වක් කරනවානේ කනට ශබ්ද ඊට පස්සේ නාසයට මේ කැම වෙනකොට එක සුවඳක් බුදු කිට ගියාම තව සුවඳක් নানা ආකාර සුවඳ જાති අපි හම්බ කරනවානේ ඊට පස්සේ දිවට රස මසවුළු විවිධාකාරයෙන් සූප ශාස්ත්‍ර දෙනවනේ කොට්ට මෙට්ට ඇඳ හැතිලි කවිච්චි යාන වාහන වල පස්සට විල්ලුද જાති ගොඩක් දෙනවනේ. ඊට පස්සේ හිතට හිතවිලි ගොඩක් දෙනවා. අපි දැන් මෙතෙන්ට ආවට පස්සේ යම් වෙලාවක ආනාපානෙට හිත දැම්මයි කියලා ආනාපානෙට හිත හිටියයි කියන්නේ ඇහැට රූප දෙන්නේ නැහැ කියන එක අපි සචේතනිකව කරනවා. ඇහැට රූප දෙන්නෙත් නැහැ, රූපත් නැහැ, ඇහත් නැහැ, ඇහ වහලා. ඊට පස්සේ සද්දත් නැහැ කනත් නැහැ කියන සද්ද අපි ගණන් ගන්නෙත් නැහැ නැත්තම් නිස්සත්තනකට යනවා. නාසයෙන් දිවෙන් ගොඩක් කරදර වෙනවා අඩුයි. කයට එන පහස තමයි අපි දැන් අරමුණු කරන්නේ. ඉතින් කයේ පහස ඉන්නවයි කියලා කියන්නේ ඇහි කටයුතු වෙන්නේ, කනේ කටයුතු වෙන්නේ, නාසයේ, දිවේ, හිතේ කටයුතු නැහැ. මේක හිතයි කියලා හිතන්න. මේ කායනපස්සනාව කියලා අමාරුයි. නමුත් මම මේ දිග කතාවක් කීටි කරන්න ඕන නිසා කියන අපි හිතයි කියමු ආනපාන. අපි හිතයි කියමු කයේ ටික වේලාවක් යනකොට දැන් ඒකත් නැති වුණා නම් දැන් ඇහි රූප නැහැ කනී ශබ්ද නැහැ නාහයි ගඳ නැහැ දිවේ රස නැහැ කයේ තියුණු පහසක් නැහැ හිතේ හිතවිලිත් නැත්තම් දැන් මේ ආයතනේ ගනුදෙනු නතර වෙනවනේ නතර වෙනකන් මෙයා බලාන ඉන්නවා ඇතුලේ තියෙනවා එළියටම දාන්න. එතකම්ම මේ පිටින් එන දෝරේ ගලන නිසා ඇතුලේ එකතු වෙලා තියෙන සැරව ඇතුලේ එකතු වෙන පුරුව ඇතුලේ එකතු වෙලා තියෙන මේ කුණු කන්දල් එළියට යන්න විදියක් නැහැ. පිටින් එන එක නතර වුණාට පස්සේ ආයතනේ වහලා නැති නිසා අපි මෙතෙක් සංසාරේ ගෙන ආපු සෑම මණ්ඩි මිදිච්ච ඒකේ එකතු වෙලා තියෙන කුණු කන්දල් ටික හිමීට එන්න පටන් ගන්නවා. මොකද මේ මේ පිටින් අරමුණේම ප්‍රයෝගයෙන් ප්‍රයත්නෙන් නැතර කරලා පස්සේ විතරයි අවස්ථාවක් ලැබෙන්නේ ඇතුලෙන් පිටතට දාන එක කොටු කරලා වෙන් කරලා බලන්න. මෙන්න මේක දැක්කොත් පෙනේ මේක ඇතුලේ මොනම මොනවා මිටි මිනි මිනි මුතු රත්තරන් මොනම දෙයක්වත් ඇත්තේ නැහැ පුදුම කෙලස් කොටවල් තියෙන ඇතුලේ මේ තරහ වෙච්ච ගිය ආත්මයත් එක්ක ඇති වෙච්ච වෛරයක් නැත්නම් ගිය ආත්මයත් එක්ක ඇති වෙච්ච ප්‍රේමයක් එනතම් මේ ආත්මේ මට වෙච්ච එකක් එනතම් මගේ අයට කරපු ප්‍රේමයක් නැත්නම් වෛරයක් නේ ඔක්කොම එකතු වෙලා තියෙනවා. ඉතින් යමක් ඇතිනවන වෙලාවේ මේ බලවත්ම චේතනාව උඩපයි. උඩ පෙන්නට පස්සේ දැන් ඔන්න මතු වුණාම Tamanට තේරෙන්නේ මේක අත්තකතම් බිම්බම් පරකතම් අගහම්. මේක මම විශ්ින් කරන ලද ප්‍රතිබිම්බයක්ද නැත්නම් අනුන් කරන ලද කූණියක්ද කියලා තේරෙන්නේ නැහැ. බුදුජාන් වහන්සේ කියනවා ගොපල්ල හරක් ටික ගාල ඇතුළට දාලා රැයට යනවා බුදිය ගන්න. ඉතින් අර උදේ වෙනකම් වමාරකක ඉඳලා උදේ පාන්දර ආසාවෙන් ඉන්නවා අලුත් තනකොප් පිටියකට යන්න. ඉතින් ඒ නිසා ගෝපල්ලා එනකොටම අරුන් අර ගේට්ටුව ළඟට රොක් වෙනවා. දොර ඇරපු ගමන් ඉස්සරහාම ඉන්න එක තල් වෙනවා. පැටියෙක් වෙන්න පුළුවන්, නාම්බ වෙන්න පුළුවන්, වැසියක් වෙන්න පුළුවන්, නෑඹියක් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි අපි අර ගේට්ටු අරින වෙලාව වගේ තමයි පිටින් අරමුණු එන්නේ. ගෝපල්ලා කිල්ල ගෝට්ටු ඇරපු ගමන් එතන මෙහිටු එකක් බක්කාලේ එළියට විසිනවා. මේ වගේ අපේ චේතනා එළියට එනවා. කොයි එක එයිද කියලා එයාට ඒ බලන භාවනා කරන එකට හැකියාවකුත් නැහැ, අයිතියකුත් නැහැ, න්‍යායපත්‍රකුත් නැහැ. මේක දෙයන්නාසේ කරපු දෙයක්වත් නෙවෙයි. බුද්ධම සුද්ධ අහම්බයක් තියෙන. නමුත් මේ අහම්බෙන් පේනවා ඇතුලේ මොකද ඉන්නේ කියලා. තමගේ හිත ඇතුලේ läග්ගෙන ඉන්න පෙරේතයෝ, භූතයෝ, යක්ෂයෝ තේරම පේන්න පටන් ගන්නවා. ඉතින් අපි එව්වට එළියට එනකොට මේ චේතනා එහෙම නැත්නම් මේ ප්‍රකල්පනා මේ එළියට එන්නේ කියලා ඒක දෙන ලනුව කෑවොත් ඊට පස්සේ මේ මනසට ආයි කිසිම හවුහරණක් නැහැ. මේක දැක ගන්න පුළුවන් නම් අපිට චේතනා බලන්න නම් ක්‍රියාකාරකම් නතර කරලා පිටින් එන අරමුණු ඇතුළට වීම පුළුවන් තරම් අඩු කරලා නැත්නම් ඒක නිෂේධනය කරලා මේක මතුවෙන්න ආරින්න. මතුනාට පස්සේ පටන් අර ගන්නකොට තමයි තේරෙනවා මේ මනෝ සංචේතන මේ මතුවෙන එක අල්ලාගෙන විඥානය කතා ගොතනවා. විඥානය අපි සත්‍යයෙන් පැත්තකට දාන. අපි අසත්‍යමත් කරන ප්‍රපංච කරන එකට ගෙනියනවා. ඉතින් ඒක දැනගෙන Taman ඒකට පොහොර දාන්න නැතුව මේ හරක නැත්තම් ඊගාව හරකයි කියනවා. කොයි එක හරි මේකට එනවා අන්න ඒක දිහා දොරටුව ගාව දොරටු පාලයක් වගේ බලාන ඉන්නකොට අපි සත්‍ය අඳුරලා දෙනකොට කියන්නේ පිටින් ඇතුළට එන අය බලන දොරටු පාලයයි. ඉස්සල සතිය පිහිටවන. ආශස් ප්‍රසවාසී නෝ යනවා, පිම්බෙනෝ හැකිනෝ එනවා යනවා, වම දකුණ තියෙනවා. දැන් සුද්ධ වශයෙන්ම පිටින් ඇතුලෙන් පිටතට යන කට්ටිය බැලීමේ සතියක්. මේ ගණතුන් නතර වුණාට පස්සේ තුවාලේ පුපුරලා සැරව එළියට එන වෙලාව වගේ දැන් මේකෙන් එළියට එන දේ පිළිබඳව සතිය අර මුලින් ඇතුලෙන් පිටින් ඇතුලට එන පිළිබඳව ඇති කරගත්ත සතියෙම සුවිශේෂී කෘත්‍යයක් නැත්නම් ඒ මුරකාරයගම වැඩක් ආයතනෙන් පිටතට යන බඩු පිළිබඳව ලයිස්තු තියෙනවා දැන් මෙතෙක් කල තිබුණේ ආයතනයේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ඇතුළට එනවා ලයිස්තු ගත කරුවා දැන් නිෂ්පාදිත අර දේවල් එළියට අනේක වාර්තා තැබීමක් කරනවා. එතකොට තීරණ පටන් ගන්නවා මේ මනෝ සංචේතන අල්ලගන්න පුළුවන් නම් අර තේරෙනවා දන්න මිනිහා බේරෙනවා නොදන්න මිනිහා දන්නේ ටොංගාන කොච්චරද කියලා. ඒක නිසා සරුවත් chance සඳහන් කරලා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ මේ තමන්ගෙන් ගොජේ දාන పూర్ව වැගිරෙන සරව වැගිරෙන මේ සංචේතනා දන්න මිනිහෙකුට නම් මේකෙන් බේරෙන්න පුළුවන් මානෙන්. මේක අයින් කරන්න පුළුවන්. නමුත් දන්නේත් නැත්නම් ඒක රස විඳිනවා නම් ඒක පිළිබඳව හික්මීමක් නැත්නම් ඒක සුද්ධ වශයෙන්ම තමන්ගේ චිත්තක්ෂණීය කාබාසිනිය කරනවා. ඒක සුද්ධ වශයෙන්ම සතිය කඩලා දානවා. ඒ නිසා මෙතෙන්ට ගියාට පස්සේ ඒ පිටින් ඇතුළට එන දේවල් බලබලා බලබලා දිනු කරපො සතිය ඇතුළෙන් පිටතට එන දේ මෙන්න මේ දෙක අඳුන ගන්න බැරි තත්වයකට යෝගාවචරයපත් වෙනකොට කියනවා මේක දන්නේ නැති මනුස්සයර තමයි පිස්සයි කියලා කියන්නේ. අපේ මනසේ විශාල ක්‍රියාකාරකම් වර්ගයක් වෙනවා ඇතුලෙන් පිටතට යෑම සහ පිටින් ඇතුලට යනවා මේකට ආයතන කියන නම් බුදු දානසේ සඳහන් කරනවා. ඒක නිසා මේ පිටින් ඇතුලට යන එක අපි එදිනදා ඉදරම් පිනවීම එහෙම නැත්නම් කාම භෝගය එහෙම නැත්නම් කාම ගුණ නැත්නම් වස්තු කාමී කියලා කියනවා. නමුත් ඇතුලෙන් පිටතට යන එක දැක්කොත් ඒක කවදාකවත් Taman නියෝජනය කරන බව දන්න එකට දවල් කාපු ආහාර වමාරා කනකොට වගේ එළියට එනවා. එළියට ඇවිල්ලා බලන එක දැක්කොත් ඒක නට මේක හිතා ගන්න බැරි නම් මේ මම යමද මේ නැත්තම් භූතයේද නැත්තම් ඕනියම් කරලාද නැත්තම් ආවේශ වෙලාද නැත්තම් කතරගම දෙයියද නැත්තම් ඕඩිමස්සිනාද ඉතින් අර එන එකට නම් වඩන් දාන්න දාපු ගමන් කපුව වට කරගෙන ඇවිල්ලා අප්පා ඕකට මෙන්න මේ තෝනියම කරන් කපන්න ඕනේ මේ තොවිල කරන්න ඕනේ මේ සාන්ති කර්මය කරන්න ඕන කියලා වට කරගන්නවා කට්ටිය. ඉතින් මේ මනසට තේරෙනවා මටවත් දන්නේ නැති මොනවදෝ එළියට එනවයි කියලා. මේ දෙක පටලවා ගන්න බැරි මනුස්සයාට භාවනාදී ප්‍රශ්නයක් අහනවා මොන මිනිස්යාද භාවනාවට සුදුසු මොන මිනිස්යාද භාවනාවට නුසුදුසු ඉති මානසික විද්‍යාවෙන් කියන බටහිර ලෝකයේ ෂීසොෆෙනික් தත්ත්වයට යනකම් හිත ඇතුලෙන් පිටතට යන දේවල් සහ පිටින් ඇතුලට යන දේවල් දන්නේ නැති මිනිස්යා භාවනා කරන්න ගියාම පිස්සු හොඳ එක හැදෙනවා කෙලින්ම පිස්සන් කොටුව එනතම් බයිපෝල මට්ටමට ගිය මට්ටමේ භාවනා කරන්න ගියොත් කවදාත් භාවනා සනීප කරන්න බෑ ලේට වැඩි වෙනවා භාවනා පිස්සු වැඩි වෙනවා ඊට අඩු කෙනෙක් දන්නවනම් මේ ආයතනෙ පිටින් ඇතුළට එන දේවලුත් තියෙනවා ඇතුළෙන් පිටට යන දේවලුත් තියෙනවා ආයතනේ අපේ ශික්ෂණය ප්‍රයත්නෙන් ඇතුළෙන් පිටතට පිටින් ඇතුළට එන දේවල් සෑහෙන දුරට අඩු කරගෙන හිටියට පස්සේ ඇතුළෙන් පිටතට වෙන දේවල් දැකීම විශාල භවනා දියුණුවක් ඔකට හොඳටම වීර්යවන්තව හොඳටෝ සතිමන්තව හොඳටෝම සීලයක් ඇතුව හොඳටෝම ශ්‍රද්ධාවක් ඇතුව ගියොත් Tamanට තේරුම් ගන්න පුළුවන් එක පිස්සුවක් නෙවෙයි කොයි එකක් පිස්සෙක් කියන එක. හැම මිනිහටම පිස්සු. දන්න එකා කොටු කරලා අපි කොටුව පිස්සන් කොටුවට දැම්මට උන්ගෙන් අහලා බලන්න එළියේ නියුණුත් පිස්සු. සබ්බේ පුතු ජන උම්මත්තක. භාවනා කරන එක නම් මේ උම්මත්තක බව පිළි අරගෙන යා කොහෙන්දයි මේ නාටකම නටන්නේ කොහෙද මේ රූකඩේ නටවනට නූල් සූත්‍රයේ තියෙන කියලා බලනකොට තේරෙන පටන් ගන්නවා මේ කබලින්කාර ආහාර සඳහා අපි කැමරට නටන බව හැබෑව තිරසනුන් වගේම ස්පර්ශය සඳහා සූපය සැප හොයන්න දින්ද හන්දනක සැප හොයන්න නටන බවත් හැබෑව. වගේම මගේ මගේ මනදොල මගේ හීන ලෝකේ සැබෑ කරවන්නත් අපි අශික්ෂිත ථටනක් කරනවා. අශික්ෂිත ථටනක් කරනවා. ඒක ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ මනදොල කොච්චර කැතද කොච්චර හෙලි කරලා තියනවද කියන එක මැකියවෙල්ලි බටහිර ලෝකේ හෙලි කරා ඉන්දියාවේ කෞටිල්‍ය හෙලි කරලා දුන්නා රජකම් කරනකොට ඔබ මේ ටික දැනගනි මිනිස්සු ඔක්කොම පිස්සෝ ඔබට මිනිස්සු පාලනය කරන්න ඕන නම් මෙන්න මේ උඹ ළඟත් තියෙන මේ කඩප්පුඩි ගති ටික මිනිස්සු අඹාගෙන මිරිකගෙන තද කරගෙන ඉන්න පුළුවන් ගතිය ඔය ක්‍රියාත්මක කරපුවා ඕකෙදී ආගමක් ධර්මයක් හොයන්න යන්න එපා තලපන්, කපපන්, පොඩි කරපන් කියලා. ඒ රාජ්‍ය නායකයන්ගේ ඒවා හෙලි වෙලා තියෙනවා. හැම මිනිස්සෙක් ගාම මේ තියෙන ගතිය බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන එක හෙලි කරලා ඒක කාටවත් ආසාදනය කළ ජරාවක් බවටපත් වෙන්නේ නැතුව තමන්ම දැකලා මේක නොදන්න ශික්ෂණයක් නැති වෙලාවේ එළියට ආවනම් මට තරම් නොවන අසික්කිත වැඩ මගින් වෙනවා. දැම්මම සද්ධාවක ඉඳගෙන සීලක ඉඳගෙන සතියක ඉඳගෙන මේක දිහා බලලා දැනගන්නවා උඹේ ළඟ ওই තියෙන එක මේ ළඟ ඉන්න ඔක්කොගේ මල්ලේ තියෙන. Tamange හිතේ තියෙන මේ සංචේතන අතින් අපි සියල්ලම සමානයි. ඒ නිසා උඹට කොයිද අයිතියක් තියෙන්නේ අර මනුස්සයා හොඳයි නරකයි කියන්න උඹෙත් පේනවනේ මල්ලේ ලියලා බැලුවොත් මොකද්ද තියෙන්නේ කියලා. පුදුමාකාර ආත්ම අනුකම්පාවක් ඇති වෙනවා මේ මිනිස්සුව තව කෙනෙක් පොඩි හොඳ විනිශ්චය කරන්න යන්නේ මොන්න තරම් පිරිහිච්ච වෙලාවකද කියලා. කාටද අයිතියක් තියෙන තව කෙනෙක් තීන්දු කරන්න. Tamange මල්ලේ ඇතුළේ තියෙන මේ තරම් ගොජ දාන කුණු කන්දල් සැරව පුරවණන් අපි ඒක ඇතුළේ තියාගෙන තව කෙනෙක් විශ්ය කරන තරමට අපි වෙලා දඟලන්නේ කාමෙටනේ. අපිට කිසිම අයිතියක් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ 84000ක් ධර්මස්කන්ධේ කිසිම තැනක අයිතිවාසිකම කියන වචනේ පාවිච්චි කළා නැහැ. කිසිම දැනකට අයිතිවාසිකම් හටන් කරන්න අයිතියක් අපිට දීලත් නැහැ. තව කෙනෙක් පාලනය කරන්න අයිතියක් දීලත් නැහැ. ඒ උන්ට දෙමාපියෝ හිතන නෑ නෑ අපි දරුවෝ පාලනය කරන්න ඕන කියලා. ඉතින් දෙමාපියන්ගේ කාම සේවනයේ අතුරු බලයක් නේ දරුවා කියන්නේ. අයිතියක් කොහෙද දරුවා පාලනය කරන්නේ? ගුරුවරු හිතනවා ගෝලෝ පාලකනන්න කියලා. ගෝලෝ ටික ළඟට ආව නැත්නම් ගුරුකමක් හිටියේද? ඔය ටියුෂන් පන්ති වල මොගොල්ලෝ පාලනය කරන්න කිව්වොත් ගුරුවරයාට හම් වෙයිද ටියුෂන් ගාස්තු? ප්‍රයිවට් ස්කූල් එකක ඔයගොල්ලෝ හිතනවාද ගෝලෝ ශිෂ්‍යෝ ආවෙ නැත්නම් පන්තියට ඒ නිසා ශිෂ්‍යන්ට ගාණක් දීලා හරි ගෙන්න ගන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. රට්ටු හිතනවා රට්ටු පාලනය කරන්න ඕනේ. රජුරවන්ට පාලනයක් නැත්නම් ඌ අශික්ෂිතෙක් නම් පුදුජානන්සේ කියලා තියෙන මෙතන මම හිතන රජුරවරු නැතුව ඇති ඒ නිසා මට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. වෛශ්‍යාවටයි මම පාරන හොරාටයි රජුරවන්ටයි එක විදිහට සලකන්නේ. මොකද ඔය තුන් දෙනා එකට ඉන්නේ රැට. රජ්ජුරුවයි වෛශ්‍යාවයි මම්පාරන හොරයි අපි දැන් වෛශ්‍යාට විරුද්ධව ඔත්තුවක් දුන්නයි කියන්නේ රජ්ජුරුවනේ. හිත රෑ වෙනකොට රජ්ජුරුව කියන මෙන්න උඹට ආවලා මෙහෙම කිව්වා. පරිසම්බයන් කියලා. මම්පාරන හොරා පිළිමත රජ්ජුරුවන දුන්නයි කියන්නේ කොතොත්තුවක්. තොත්තුවක් නෙවෙයි ඔත්තුවක් තමයි වෙලම. හෙට වෙනකොට හොරාගේ කණේ මොකද ඒගොල්ලෝ එකට ඉන්නේ. ඒෂා මේ රජවරු අපේ පාලනය කරන්න හදනවා කිව්වට ඒ රජවරු ළඟ තියෙන මේ ගතිය නිසා රජ වුණාට පස්සේ හරි අමාරුයි මේ වගේ බණ භාවනාවක් කරගන්න. ඉතින් මේ ගතිය අපි ළඟත් තියෙනවා. ඒක දකින්න මොන තරම් පෞරුෂත්වයක් තියෙන්න ඕනද කියලා හිතන්න. මොන තරම් සදාචාරයක් තියෙන්න ඕනද වන්නේ නිසා සීල ශික්ෂාවේදී කය වචන හික්මී පිළිබඳ කතා කරන අතර මනෝ සංචේතන ආහාර විශේෂදී මනසෙහි හික්මීමයි තමන්ගේ මනසේ හික්මීම පිළිබඳව ගැඹුරු නිසා ශික්ෂාවේ සීලයේ අඩිය මට්ටම තමයි තමන්ගේ මනසේ පහළ වෙන මේ චේතනා ප්‍රකල්පනා එහෙම නැත්නම් අනුසය දිහා බලලා මේකට පුළුවන් තරම් එළියට එන්න දෙන්න මේ කුණු ටික පුරුව ටික එළියට එන්න දෙන්න බුදුජානන්සේ ඉස්සරහා බුදුහාමුදුරු ඉන්න කාලේ මොන්න තරම් කුණු කන්දල් එක එකනාගේ හදවතේ තිබිලා පැහි පැහි පැහි තිබුණේ මාට කරන රිප්‍රෙස් කරපුවා කියන නැත්නම් සයිකොලොජිකල් වුන්ඩ්ස් කියනවා. නම මතුවෙන්න ආවට පස්සේ බුදුහාමුදුරු කියන එක උත්තරය ඒක මතුවෙන එකම ඒක දකින්න එකමයි උත්තරේ. Tamange හිතේ තියෙන කුණු කන්දල් અભීතව දකින්නකොට එයාට ඉන්න බෑ. වසංගන්න වසංගන්න ඒකේ විස වායු ඇති කරනවා කක්කල් වෙනවා. අපි දන්නවා කුණු කන්දලයක් අරගෙන කුස්සිය මුල්ලේ වහලා තිබ්බොත් ඕක පුස් කාලා විස වායු ඇති කරන මුළු කුස්සියම නාශය කරනවා. ඕක අවුවට දාලා දාන්න මොකක්වත් වෙන්නේ ඔක්කොම හානිකර බැක්ටීරියා නැතිලා සැෆ්‍රොෆිටික් බැක්ටීරියා විතරයි ඉතුරුනේ කොම්පෝස්ට් වෙනවා. මෙන්න මේ හෙලිකරන්න තමයි බුදුහාමුදුරෝ ශාසනයක් අපිට ඇති කරලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්දරබං විවටෝ බිකවේ විරෝචති නපටිච්ඡන්නෝ තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නපටිච්ඡන් මහණෙනි මේ තථාගත දේශිත ධර්ම විනයයි කවුරු හරි හෙලි කරනවා නම් එයා බබලන්න පටන් ගන්නවා කවුරු හරි වහනවා නම් ඉතින් කක්ක ගොඩයි අපි භාවනා යෝගාවචර වශයෙන් හදාගන්න මේ පරිශදේ අපි එකිනෙකාට එකිනෙකා හෙලි කරනවා අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් ආපත්‍ය දේශනා කරනවා මොනවද වෙච්ච ගමන් තව කෙනෙක් ළඟට ගිහලා කියනවා ආයශතු මේවයි මට ආපත්‍ය අතිද්ද වුණා මන දේශනා කර ගන්නවා. එයා මේ ਸਰබලදාරි දෙයියවත් පව් සමා කරන කෙනා අනේ තව කෙනෙකුට හෙලි කරනවා. ගිහි ජීවිතේ කරන්න බෑනේ. හෙලි කරපු ගමන් හෙට පත්‍රේ දාන්න. ඒ පත්‍ර වාරකාරු ඉන්නෙම මේ අනුගේ කුණු කන්දල් හොයන්නනේ. ඒ කවුරුවත් කැමති නැහැ හෙලි කරන්න ටීක හංගගෙන රැති ඉස්සේ දත්මි ටිකක කුණු කෙල කකා බුදිය. හෙට උදේ ආයෙ ඇවිල්ලා අමුඩ ගහගෙන හම්බ කරනවා. ඒකල මුළු දවස පුරාම දවස දවසේ නඩලා රෑ තිස්සේ ආයෙසර නින්දට ගියාම ඕව මතු වෙනවා. මතු වෙනකොට දත් මිටි කනවා. නරක හීන පේනවයි කියනවා. භූත දෝෂ එනවයි කියනවා. නලියනවයි කියන මොනව භූතයක්වත් තමයි ඇතුලේ තියෙන ටික තමයි. මේක බලන්න පෞරුෂත්වයේ දෙන්නයි බුදු කෙනෙක් අල්ප ගානකට පස්සේ මතුවලා කියන මිනිස්සෙයිනේ. ඔබ මෙතෙක් කල් කරේ ඌ ඔබ වසංග ඇව්වා. දැන් ධර්මේ නාමයෙන් එහෙම නැද සීලේ නාමයෙන් සමාධියේ නාමයෙන් ප්‍රඥාවේ නාමයෙන් කොට එන්න ඇරපන් මේ මනෝ සංචේතන එනකොට කොට බයිනරි ලෝන්ට ඉනිමම් බඳින්න යන්නත් එපා මේක එන බා මේ ස්පර්ශය පුළුවන් තරම් සංසිඳවනකොට නැත්නම් රූප කර්මස්ථානයේ සංසිඳවනකොට මේක මතුවෙනවා ඒකට ආඩම්බර වෙන්න බෑ මොකද මේ ආඩම්බර වෙන්න වෙන්නේ කුණු කන්දලයක් එන්නේ ඇතුලේ තිබ්බොත් මේක පිළිකාවට හැරෙනවා ඒ නිසා පුළුවන් තරම් එලි කරනකොට බුදුජාන් වහන්සේට තමයි ස්තුතිය යන්නේ. මොකද අපි මෙතෙක් කල මෙව්වා වසංගණ්ඩයි උත්සාහ කරේ. නිසා මනෝ සංචේතන ආහාර යෝගාවචරය තමන්ගේ මනදොල සපුරනවා. හීන ලෝකේ සාර්ථක කරන්න හදනවා. විවිධ තමන්ගේ මතිමතාන්තර ක්‍රියාත්මක කරන්න හදනවා කියන එක තමයි අපි මේ දඟලන්නේ. මේ අපේ අදහස ක්‍රියාත්මක කරවන්නනේ අපි මේ දඟලන්නේ මේක බලය කියන නාමයෙන්ම සමාජලට පාවිච්චි කරනවා. මට ඕන දේ කරන්න නේ මම මේ ඔක්කොම ජඩකම් කරගෙන ඉදිරියටපත් කරන්න හදන්නේ. නමුත් අන්තිමට මරණ වෙලාවේ මොකද ඉතුරු වෙන්නේ? හැම කෙනාටම තියෙන වගේ අනික් අයට වැඩි කැපිපෙනීමේ ආසාවක්. හැම කෙනාටම ඕනේ මගේ ඥාන නැත්නම් මගේ ජාතිය අනිකට වැඩි පතුරවන්න ගතිය. මේක තමයි පරිණාමවාදයේදී මතු කරගත්තේ මේ චාල්ස් ඩාවින් හැම කෙනාම එකයි එක්කෙනෙක් නෑ මේ මගේ જાතිය බෝ කරන්න ඕනේ නෑ කියන කෙනෙක් හෝ මගේ අදහස අනිත් අයට වැඩිය ඉස්මතු කරන්න ඕනේ කියලා ඉතින් සාමාන්‍ය දැනගන්න ඕනේ නම් ඕක ප්‍රජා සමිතියක රැස්වීම වාරයකට යන්න බෑන්ඩ් එකේ එක නවල උස්සල උස්ස අයිය වෙන්න හදන හැටි මොනම දෙයකට කවුරක්වත් මේ යෝජනා ඉදිරි කරන්න යන්න එකට විරුද්ධ වෙලා මගේ අදහස ඉදිරිපත් කරන්න හදනවා කදාක සමතිකට යන්න බෑ. කදාකත් යන්න බෑ. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කළා තියෙනවා එහෙම ලෝකයේ ඔබ මොනවත් ඉදිරිපත් නොකර නිකන් හිටපන්. අපන්නක ප්‍රතිපදා. ඒ මෙච්චර කට්ටියට අදහස් තියෙනවනේ මෙච්චර කට්ටියට නව නිර්මාණ තියෙනවනේ මෙච්චර කට්ටියට ප්‍රගති අවශ්‍යයිනේ දියුණු වෙන්න ඕනේ ජම්බ කරබනේ හිටපන් හොඳ පුතා වගේ. මොනම දෙයක්වත් පාලන කරලා ඒක බුද්ධ පුත්‍රෙක් වෙනවා. බුද්ධ දොයිත්‍රිකාවක් බාටපත් වෙනවා මේ කාම ලෝකේ නටන කට්ටිය අතර නව අදහස් ඉදිරිපත් කරන්න කරන්න නව නිෂ්පාදන කරන්න කරන්න ඒ වගේම නිර්මාණශීලී වෙන්න වෙන්න මායя නිකන් හොලොප්පලොප් පොලොප් පොලොප් කාලා ඉනාවේ අනේ මෙහෙමත් අමනියෝ මෙහෙමත් අමනියෝ මේ ලෝකේ හතරස් කරන්න හදනවා උඩින් යන්න හදනවා පොළවේ ගිලෙන්න හදනවා කොහොම කොලත් මැරෙනවා පුළුවන් නම් මේක නොකර හිටපන්. මම දැන් මෙතන යමක් නොකර සිටීමේ හැකියාව. ඒක හරිම අමාරු විකුණන්න අමාරු ගන්න කවුරක්වත් කැමති නැති අදහස. ඉතින් ඒක නිසා බුද්ධ ආගමට මේක බුදුරජාණන්සේ මෙහෙම කියනකොට අකිරිය වාදයෙන් බුදුහාමුදුරට චෝදනා කරා. අකිරිය වාදී කියලා යමක් ක්‍රියා කරන මිනිසුගේ ක්‍රියාශක්තිය නැසනවා කියලා බුදුරජාණන්. අරස රස කියන වචනේ බුදුරජාණන් චෝදනා කරා මේ ලෝකයා රසකාමී සඳහා මෙච්චරම ඇතේදී ඔබ වහන්සේ රස විඳින්න එපයි කියලා. අපගබ්බෝ කියලා තිබුණා මිනිස්සු ගැප් ගන්නට දඟලනකොට ඔබ වහන්සේ ගැප් තින් තින්න කතා කරනවා. පොඩි වචනේ බුදුහාමුදුරණ කියලා තියෙනවා. අරස රසෝ අපගබ්බෝ අතිකි අඛිරිය වාදෝ ඉතින් මුද්‍රදානස කියනවා කරන හරියක් කක්කන නොකර ඉන්නේ හොඳයි. ලෝකේ තියෙන හරියක් දුක් නම් ලෝකේ තියෙන හරියක් තියෙන කෙලෙස් නම් මම කියන නොකල හිටපන් කියලා. ඉතින් ඒසර කියනවා මේ නාස්තික අධ්‍යාපනස දේශනා කරා. ඉතින් අපි උනත් හරි කැමති නව නිර්මාණ වලට, නව නිෂ්පාදන වලට, ප්‍රගතියට. ඉතින් ප්‍රගතිශීලී බුදුරජාණන් වහන්සේ කියලා පොතකුත් ලිව්වා මේ ළඟදී එක්කනේ. ඒ තරම් බුදුහමර ප්‍රගතිශීලී කියලා. ප්‍රගතියක් ඕනේ අපි ගේනකොට ගෙන අපේ මනුස්සකම උත්තරම දෙයි. ඔක මොන જાතියෙන් ආලවට්ටම් කරන්න ගියත් අලුත් දෙලියා කරන්න ගියත් කක්ක තමයි. ලුකුසාන්සින්න කාලේ කියනවා ඒ දසරත කියලා රජ කෙනෙක් හිටියලු ඉස්සර කාලේ මම හිතන්නේ ඉන්දියාවේ වෙච්ච කෙලියක් වෙන්නේ නැති. ඉතින් රජුරුවන්ගේ රාජ්‍යයේ හිටපු මාළු කාර්යෝ මාළු බාන වේලාවක විශාල කක්කොටු අඬක් හම්බුණා. හිතා ගන්නත් බෑ. ඊට පස්සේ මිනිසු ගිහිල්ලා රජුරන්ට ඔප්පු කරාලු දෙවන්නාන්ත ඔබ වහන්සේක රාජ්‍යය තිබුණ මේක අපි ගැලපෙන්නේ අපි නිකන් හුදි ජනතාව ඔබතුමා මේක පුත්‍ති විදිනේ රජුරු කවුළුම කට්ට කඩන්නේ නැතුව පුළුවන් තරම් එකේ භෝජනේ අරගෙන රාජභෝජනෙට තියලා ලස්සන සමමිතිකව තියෙන මේ කක්කොටු අඬුවක් කක්කොට්ටෙක් කියන්නේ පුරোহিতයන් ලැබවලු මෙච්චර ලස්සන භාණ්ඩයකට මොකද්ද කරන්න පුළුවන්නේ එයා දවස් තුනක් විතර කල්යන්න කළු දෙයන්නාස මේකට හරක්කන් දෙකක් දෙපැත්තට ගැහුවලා තට්ටු කරොත් පුදුමාකාර බෙරයක් වාටපත් වෙනවා. ඊට පස්සේ කොරේන පරිසං කළා මේක අරන් ගිහිල්ලා මේකට දෙපැත්තට බෙර හන් දෙකක් ගහලා ඇස් දෙකක් දාලා ගෙනින් කියලා. ගෙනාවට පස්සේ තට්ටු කරපුවාම රජුරන්ගේ රාජධානියටම ඇහෙනවා. ඒ බෙරේ තරම්ම හොඳට හදලා. ඉතින් මේක ඔක්කොටම උත්සවශ්‍රීන් රාජධානටම ගහලා ඉතින් භාණ්ඩගාරේ තිබ්බත්. ඉතින් පහුවෙන්ද භාණ්ඩගාරේ ගිහිල්ලා රජුරන්ට භාණ්ඩගාරේ බඩුලයිස්සු කියනකොට ඔබතුමාගේ භාණ්ඩගාරයේ මෙන්න මෙහෙම මුළු රාජ්‍යෙටම එන බෙරයක් තියෙනවා. ඊට පහුවෙන්දත් ඇවිල්ලා දිගින් දිගට ආන රජුර කෝල දැන් ඔක වටිනා භාණ්ඩයක්. වැඩ ගන්නෙත් නෑ ඔය නිකන් තියනට වැඩිය. එහෙනම් අපි ඕකට වැඩි වටිනාකම් පිළිසකට මැණික් ඔබවමු කිව්වා. ඊට පස්සේ මැණික් කාර්යයක් ගෙන්නන්න කියලා අරක මැණික් ඔබ්බ වරකට අර පස්සේ තට්ටු කරන නිකන් බුබ්බුක් ගන්න පටන් ගත්තා. ඕනම දෙයකට ওই මැණික් ඔබ්බන්න ගිය ගමන් අර තියෙන එකක් නැති ඇත්තටම ගෑනු දන්නවනම් අනේ මට සමාවෙන්න ඕනේ කිව්වනේ මේ රූපලාවන්‍ය නිසා ගෑනු කොච්චර කැත වෙනවද කියලා. ගෑනු කවදාකවත් රූපලාවන්‍ය කරන්නේ නැහැ. නිකන් නාලා ඊට පස්සේ ඔක්කොම ඉවර ලස්සනයි. ඒ තියෙද්දි මේ කරන කෝලං අනම්මනන් දිහා බලනකොට ගෑනු දන්නවනම් මේක. මෙච්චර වේදම් කරලා මේ කරන කෝලම දිහා මොන්න තරම් අජුවද කියලා බලන්න ඒක කරලා ගත්තට පස්සේ යකාමක්. ඒකට ඒක ආලවට්ටම් කරන්නේ. අද ලෝකේ තියෙන ප්‍රධානම දෙයක් මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක. රුපියල්වන්නේ. අපි මේ සංස්කරණය කරනවා. අපි මේක ආලවට්ටම් කරනවා. අපි හැඩවැඩ කරන්නේ මේ තියෙන විදියට වඩා මොන දේ කරන්න ගියත් ඒවා සංස්කරණය කරා, චේතනා පහල කරා. ඒ හැම එකක්ම ප්‍රകൃතියට වැඩිය කැතයි. බුදුජානනාංශේ කරන්න හදන මේ ප්‍රകൃතියට ගෙනල්ලා මම දැන් මෙතන. එච්චරයි. මොකක්වත් නැහැ. ඉතින් කාටවත් තේරෙන්නේ මේක ඒ නිසා අනිත් පැත්තට දාපු සුද්දෙක් කියලා තියෙනවා. සුද්ද තමයි වගේ අදහස් ඉදිරිපත් කරන්නේ. බුද්ධ කිව්වට මොන જાතියද මට මතක නැහැ. අපි විපතින් නිවන් ලැබලා තියෙන මේක හදන්න කියලා තමයි කක්ක කරගෙන තියෙන්නේ කියලා. ජීවිතේ මල් විහිං පල්. අපිට ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතේ මනුෂ්‍ය බව 100%ක්ම හරි. අපි මේක උගත් කරන්න හදනවා, ලස්සන කරන්න හදනවා, තිරියම් කරන්න හදනවා, අනික් අයට වැඩි කලින් යන්න හදනවා. ඒ කරන හැම ප්‍රයත්නයකදීම අසුචි වැగిරෙනවා. වැක්කිරන දේ සම්නිකරා සුචි. ඒ නිසා අපිට කවදාද පුළුවන් වෙන්නේ නැවතත් අපේ ප්‍රകൃතියට යන්න. උදාහරණයක් වශයෙන් කියන්න භාවනා කර කර ඉන්නකොට හොඳට අරමුණේ හිත පිහිනනකොට බෙල්ල කඩා වැටෙනවා කියලා. හොඳට සක්මනේ කරනකොට නිදිමත වෙලා එහාට මෙහාට පැක්කිරෙන්න හදනවා කියලා. අපි කොච්චර ඒකට අකමැතිද කියලා බලන්න. ඒක තමයි අපේ ප්‍රകൃතිය. ඉතින් අහනවා ස්වාමීන් වහන්සේ ඔළුව උස්සන්න ඕනේද? නැත්නම් දකුණට නමන්න ඕනේද? වමට නමන්න ඕනේද? සක්මන් කරනකොට මේ නිදිමත එනකොට නිදිවේත් පෙත්තක් ගන්න ඕනේද? ඕනම දෙයකට දාන අරමුණට හිත දාපු ගමන් මේකයි ප්‍රකෘති වෙනවා. ඒ ප්‍රകൃතියට විතර මොකකටත් අපි තරහ කරන්නේ නැහැ වෛර නැහැ ප්‍රകൃතියට කැමති නැහැ ඉතින් ඒ නිසා මේ හැම ප්‍රകൃතියෙන් පිට යන හැම තැනකදීම සංචේතනා පාල කරනවා සංස්කරණ සංස්කරණ කියන වචනේ තියෙන ඒ කටුකුරුන් දසාංශ කියනවා ඉස්ලාමයේ සංස්කරණය කියන වචන ආවේ අංග සංස්කරණ වේශ නිරූපණයට. පළවෙනියම ඉන්දියාවේ මේක ආවේ මේ සාමාන්‍ය සිරිබිරිස් කෙනෙක් කරන රජ කෙනෙකුට අන්දනවා. ඒකලෝ රජුරවන්න ඇදලා නාටකම් නන්නව. පස්සේ අඳුන් ගැලේකට පස්සේ ආයෙ සිරිබිරිස් තමයි. මේ නාටකෙ ඉඳද්දී අප්පා විසිල් ගහගා බලන්නේ අපි රජුරවන්ගේ වැඩ සෙල්ලම් එන්නු ගන්නු කඩු එනු සරණට ගියාන නතර. හැබැයි මේක අන්දලා තියෙන්නේ කියලා දන්නේ. අපිත් උදේ ඉඳලා හැන්ද වෙනකම් මොන්න තරම් ඇඳලා තින්නේ බලන්න සමාජික ජීවත් වෙනවයි කියලා කියන්නේ බරපතල වැඩ ඇතුළු සිර දඬුවම. තනියම ඉන්න කිසිම ඇඳිල්ලක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒක හුදේකලාව කියලා කියනවා. හැබැයි අපිට වෙන්නේ කොන් වුණාවා. පාළු වුණා වගේ, තනි වුණා වගේ. ඒ නිසා අපි හරි කැමති සෙනග ඉස්සරහට ගිහිල්ලා නම මවාපන්. එහෙව් එකේ ආයත් ප්‍රകൃතියට ගිහිල්ලා හුදකලා ලැබි 100ක් ඉන්න එක කාමරයක උදේ ප්‍රශ්නයක් නැහැ. අපි අපේ ඉන්නේ හුදකලාවේ. අපි කාටවත් මවාපෑමක් නැහැ. කාගවත් උසුළු උසුළු බලන්න යන්නෙත් නැහැ. එතකොට පුත්‍රයන්ච කියනවා 100ක් හිටියත් මේක ශූන්‍යාගාරයක් කියලා. මොකෙන්ද ශූන්‍ය වෙලා තියෙන්නේ සංස්කාර නැහැ. සංස්කරණය කරන්නේ ඉන්න විදියට ඉන්නවා. ප්‍රകൃතියට එනවා. ඉතින් මේක අපේ මේ වෙනකොට අපේ ශිෂ්ටාචාරයේ තුන් සැරයක්වත් අඩු ගානේ ඒකේ විශාල දියුණුකම් වලට ගිහිල්ලා ආය කඩා වැටලා ආය ප්‍රകൃතියට එලා ආය දියුණු වෙලා ආය කඩා වැටලා ආය ප්‍රകൃතියට එලා මේ තුන්වෙනි සැරේ දියුණුවට ගිහිල්ලා ආය කඩා වැටෙන වෙලාවක් ඇවිල්ලා තියෙනවා මේ තුන්වෙනි වේව් එක යන කොයි එකේදවත් මේ නැගෙන වෙලාවේදී හෝ පහින වෙලාවේදී ධර්මේ බොරු වෙන්නේ නැහැ කොච්චර ප්‍රകൃති විකෘති කරන්න ගියත් ඔක් කඩා වැටෙනවා ඒක වළක්වන්න බෑ මොකද පොළොවට දරන්න පුළුවන් එනේ ප්‍රകൃතිය විතරයි විකෘති වෙච්ච ගමන් මහ පොළොවත් හෙල්ලුම් කරනවා. ඒ නිසා අපි පොළොවට බරක් නොවි ජීවත් වෙන්න නම් අපි තනි වචනය පාවිච්චි කරන අහිංසක. මම බාණ්ඩ යන්නේ කාටවත් මේ කැපිපෙනෙන්න යන අහිංසක ස්වරූපයට ආවට පස්සේ අහිංසකා යෝ මුන යෝ කියලා බුදුරජාණන් සඳහන් කරලා තිනවා යම් කිසි කෙනෙක් තමගේ ප්‍රകൃතියට අනුව ජීවත් වෙනවා නම් එයාට මුනිවරෙක් කියලා කියනවා. පపంచා විරතෝ මගෝ මේ ප්‍රපංච කරණේවා මේ කරන්න ඕනේ අර කරන්න ඕනේ අර ඉතිසලා මම කරන්න ඕනේ මම ඉක්මනට භාවනා කරන්න ඕනේ ඉක්මනට නිවන් දකින්න ඕනේ ඉක්මනට සෝවාන් වෙන්න ඕනේ ඉක්මනට ධ්‍යාන ලබන්න ඕනේ ප්‍රපංචකරණය පపంచා විරතෝ මගෝ එහෙම කරන එක නම් මුර්ගෙක් වගේ කියලා කියනවා ඒචා අපි මේ කරන්න හදන්නේ එහෙම නලියපු නලියපු යෝගික ඉඳලා එහෙම නැත්නම් මේ අපිට මවලා තියෙන අපිව නටවලා තියෙන ලෝකෙක ඉඳලා බුදුහාමුදුරන්ට වැඳලා ධර්මයට වැඳලා සංඝයාට වැඳලා ප්‍රකෘති වෙන. එහෙම නැත්නම් අහිංසක භාවයටපත්. ඒ මිනිස්සයා ඉන්නේ කොහොමදත් නිමෙන්නේ තමයි. අහිංසක වුණාට පස්සේ ඒ මිනිස්සයා ආඩ්‍යයි. පිරිච්ච ගතියක් තියෙනවා. සම්පත්‍ති කරයි. සාසන සම්පත්‍යක් කියනවා. ඒකට සාමේ කියනවා. ඒකට විස්රාමයේ කියලා කියනවා. ඒකට කියනවා උදකලාව කියලා. ඒ නිසා අපිට මේ සංකර බව තේරුම් අරගෙන සංකර බව අපිට ඉතින් අපේ සංස්කෘතියෙන් හම්බෙච්ච එකනේ. ප්‍රශ්නයක් නැහැ. ගන්න පුළුවන් අපව අපව වෙන පුළුවන් තරම් මේ මනෝ සංචේතන මොනවද කියන එක තේරුම් ගන්න උත්සාහ කරොත් යාට තේරෙන්න පටන් අර ගන්නවා සබ්බේ සංඛාරා දුක්ඛා. යමක් සංස්කරණය කරා නම් එතන තමයි දුක හටගන්නේ. සංස්කරණය නොකර ලැබෙන හැටියට පාවිච්චි කරනවා. අද අපේ ආහාර කොච්චර සංස්කරණයද කියලා කියනවනම් හැම ආහාර වේලකින්ම අපි ලෙඩ ඇති කරනවා. ඔය රිලව් ඔය වඳුරෝ ඔය එකට උඩ කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් ඇවිල්ලා දැකලා තියෙනවා. ඩයබටිස් heart attack මේ වැස්ස මේ අවුවේ ගත කරනවා බලන්න අපේ ගෙවල් වල ඇති කරන බලන්න කොච්චර ලෙඩ තියනවද කියලා වල් බල්ලෙකුට කැස්සක් හැදිලා තියෙනවා අහලා තියෙනවද? කවදාකවත් නෑ. කැස්සක්වත් හැදෙන්නේ නෑ. උන් ස්වභාවී ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ශිෂ්ඨාචාර වෙන්න ගිහිල්ලා අපි අර මිනිහට වැඩි මේ මිනිහ කඩාගෙන යන්න ගිහිල්ලා මේ කරගෙන තියෙන පටලැවිල්ල ඉල්ලගෙන කන පරිප්පුවක් කියලා තමයි මගේ වචන සෙට් එකේ තියෙන්නේ. ඇදගෙන නාන්නේ. අර ගැඹුරු ඉඳකින් කක්කටියක් අරගෙන අමාරුවෙන් කිඳිරික ගෑරගෙන ඇඟේ දාගන්න. බුදුරජාණන් කියන ස්වභාවික වෙයල්ලා. බලන්න බිග් ෂොට් දියා. ওই දිලච්ච ගහක් අග ඔය දෙනවා කවුරුහරි කන දෙයක් තම්බලා දෙනකොට කනවා. එල්ල දෙන පැදුරක බුදියනවා. අයියා මල්ලී වාගේ අපි දුක සෝකේ නෑ දන්නේ ඉන්නවා. ජොලියේ ඉන්නවා. ඔයගොල්ලෝ ගෙදර කියලා හම්බ කරගෙන කාලා ඉතී කොලෙස්ටරෝල් කියලා. ඉතී අසහන කියලා. ඉතින් මානසික අසහන කියලා එන්නේ ළඟට සංඝයා ගාවට. මේ මිච්චර ලස්සන මේ පද්ධති ටික තියාගෙන කවුද ඔක තීන්දුව ගන්නේ? මේ දුර්ලභ වූ manussාත්ත්ව ප්‍රතිලාභේ වගේම දුර්ලභ වූ පැවිද්දක් තියෙද්දී අපි කොච්චර උත්සාහ කරනවද මේ ජීව ඉඳගෙන නිවන් දකින්න? මේ වචනේ ඇහෙනකොට මගේ දෙකොණෙන් hina යනවා. මේ මිනිස්සු අයිතිවාසිකම දඟලන්නේ නිවන නැති උනත් කමන්නේ ගිහි ගමනක් තියෙන්න ඕනේ. හැම ප්‍රශ්නෙම වැදගත්ම ප්‍රශ්න තමයි අහන්නේ. සාංශ මේ ගිහි ගෙවල් වල ඉඳගෙන නිවන් දකින්න බැරිද? පුළුවන්. මොකද ගිහි හිටිය ගිහි හිටිය මිනිස්සුනේ. නිවන තියෙන මනුස්සයෙ ඉන්නේ. නමුත් මේ කටට ඕන වෙලා තියෙන්නේ ගිහි කම. ගසලා යනවා. අවුරුද්දේ එනකොටත් උපාසක මාත්‍රි මයින් අහනවා බොහොම අමාරුවෙන් තෙමි තෙමි ස්වාමීන් වහන්සේ මේ හොඳට භාවනා කරලා නිවන් දැක්කට පස්සේ පැවිදි වෙන්නම ඕනේද? එහෙම නැත්නම් දවස් හතකින් මැරෙනවද? බරපතල ප්‍රශ්නයක්. මෛත්‍රී බුදුහාමර වෙනකන් ඉන්න ඕනේ. මම කොයකෝ අසුචි වලේ ඉන්නේ කාට ගොඩ ආවට පස්සේ ආය අසුචි වලට බහින්න හිතෙන්නේ නැහනේ. නිවන් දැක්කකට තීරෙනවා මේකක් ආ. ඉතින් ඌ ආය යනවා මේකට. මේක ඉන්න මිනිසුන්ට තේරෙන්නේ නැත්නම් ඌට තියෙන නහය පොඩ්ඩක් සුද්ධ කරලා දෙන එක. මේ ගඳ කුණ්ඩ තේ ගඳ තේරෙන්නේ නැහැ. ඒ මොලේ නහය කෑල්ල වැඩ කරන්නේ නැහැ. ඔය කිලියරේ මේ කුඩල්ල කනකොට කියනවා කුඩලට නහයක් තියෙනවා කවදාකවත් කනවද කියලා. උන්ට නහය නැහැ. උන් පල්ලේ හරිය කන්නේ. ඉතින් මේ ගිහි අනේ සමා වෙන්න ඕනේ මාත් ගිහියෙක් විදිහට තමයි ඉපදුනේ. අවුරුදු 36ක් යනකම් කාලා තියෙනවා පරිප්පුව. මම ඔක්කොට මෙඩි නිර්මාණශීලී. ඔය ඔයකොල්ලෝ කිසිම කෙනෙකුට මයිත් එක්ක හිතන්නවත් බෑ. නමුත් කොච්චර ලස්සන බුදුරජාණන්සේ කියලා තියෙන දෙයක් ආපං. එලෙන් පැද්‍රක බුදිය ගනින් ජොලිය හිටපං. ඒ නිසා මනෝ සංචේතන ආහාර කියන එක ශික්ෂා විත්තාම ගැඹුරු තැනක්. මේ ඉන්න කිසි කෙනෙක් අත්දකලා නැත්තේ නෑ නමුත් ඒ කෙනෙක් අඳුනන්නේ නෑ. මේ චේතනාවක්ද අචේතනිකද අසංස්කාරද සසංකාරද ඒක අඳුරගන්න බැරි ගතිය නිසා පුදුමාකාර විදියට අසංස්කාරික ඇති වෙන දුක් වලට සසංකාර කරන අපි දුක් විඳිනවා සසංස්කාරික කරපු දියවත් මං කලේ නැහැ කියලා බොරු කියලා අකුසල් කර ගන්නවා ඒ නිසා මේ අසංකාර සසංකාරයන් අසම්පජාන සම්පජාන මේ වෙනස පුංචි ප්‍රශ්නයක් නෙවෙයි එචා අපි කවුරුත් කරන කියන දේවල් ගැන විනිශ්චය කරන්නේ කොහොමද? Taman හිතාමතා කරන දේ සහ නොහිතානමතා කරන දේවල්වත් අපට තීන්දුව කරන්න බෑ. ඒක concept and reality කියලා නැත්නම් යථාර්ථය සහ සංකල්ප කියලා විශාල මාතෘකාවක්. මේක තමයි හීන ලෝකෙදී වෙන්නේ. හීනේ හිතලා ගන්න එකක්ද නැත්නම් මට වෙන එකක්ද? භාවනා කරනකොට අපි හීන ලෝකෙට යනවා. විවිධ ආකාර දේවල් පේන්න පටන් ගන්නවා. රූපේ රූප සංඥාව බාටපත් වෙනකොට අන්න එතනදී අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේක ප්‍රകൃතිය මේක කාය මේක ප්‍රත්‍යක්ෂය කළ හැක්ක මේක මනෝ විකාරයක් ප්‍රත්‍යක්ෂ කළ නොහැක්කක් කියලා මේ දෙක වෙන් කරන්න පුළුවන් මනසට පිස්සු කියන්න බෑ මේ දෙක වෙන් කරන්න බැරි කෙනාට පිස්සු තමයි කියන්නේ ඒක නිසා භාවනාවේදී ඔය කබලිකාර ආහාර පස්ස ආහාර කියන දෙක යම් ප්‍රමාණයකට තුනී කරගත්තට පස්සේ මේ චේතනා සුවිශේෂී තනක් ගන්නවා අපිට ගොඩ පෙරක දෝරුකම් දෙන්නේ. විශේෂ රංගනයක් රඟපාන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳට අවදියෙන් යන්න ඕනේ. ස්පර්ශ තුනී වේගන යනකොට ආනපන තුනී වේගන යනකොට මේ මනසේ තියෙන ඔක්කොම භූතය යක්ෂෝ පෙරේතයෝ ඔක්කොම උඩ දාන්න පටන් ගන්නවා. හරියට අර තොවිල ඉවර වෙලා හැම තැනටම දුම් ගහලා අර ඉන්න ඔක්කොම එලවන්න හදනවා වගේ අන්න එතකොට දැනගත්ත හැකි මේ අඳුරු ගුහාවල කවුද හැංගිලා ඉන්නේ කියලා. බය වෙන්න එපා මේ අපිම දාගත්ත දේ. කිසියම් පිට දෙයක් නැත්තේ. ඒ නිසා මේ මනෝ සංචේතන ආහාර දැනගත්තොත් හැම ජීවත් වෙන ප්‍රාණියෙක් පිළිබඳව පුදුමාකාර අනුකම්පාවක් එනවා. අනේ කොයි කොහෙන් ගොඩ ගිහිල්ලා එන්නද? කොහි හවු හරනද? මොනතරම් අසරණද? ඒ තමන්ගේ මනෝ ලෝකේ ඔප්පු කරගන්න හදනවා. මනන්ගේ හීන ලෝකේ ඔප්පු කරන්න දඟලන මිනිසයාට යථාභූත ඥානයක් කවදා කිට්ටු කරගන්නද කියලා. එනිසා වැරදුනාට පමා වෙන්න එපා, කරදර වෙන්න එපා. නැවත නැවතත් බලන්න මේ ප්‍රകൃතියෙන්, එහෙම නැත්නම් යථා භූතයෙන්, එහෙම නැත්නම් ඇති හැටියෙන් මේ සංකල්ප වෙන් කරගන්න එක. දෙසෙල්ලමක් නෙවෙයි. එනිසා අනුංගයකට අත්ත තියන්න යන්න එපා. කාගවත් මානසිකත්වයට මොනම හේතුවක් වෙනසක් අත්‍ය ගන්න යන්න එපා. එයා ඒ දේ කරගත්තා වෙයි තමන්ගේක පරිසම් කරගන්න මේ අනුං කරන මේ චේතනාවලින් මගේ account එකට දාගන්න ඕන එකමක් නැහැ. මේක අනුන් එක්ක මම කරන සම්බන්ධතාවලදී sannivedanවලදී මගේ චේතනා පහළ වෙන හැටි කොහොමද කියලා බැලුවොත් බුදුහාමුදුරුව විතර ලස්සනට මේක පෙන්නන ආදාස තලයක් කණ්ණාඩියක් ලෝකයේ ඇත්තේ නැහැ. ඊට පස්සේ මේ බුද්ධ ධර්මයේ තරම් ලස්සනට කපලා මේක ප්‍රകൃතිය මේක විකෘතිය මේක මේ විලෝපණය මේක ස්වභාවය කියලා පෙන්නපු ඒක වගේ උඹලට බලන්න පුළුවන් කියලා අපිට විශ්වාසය දීපු තවත් එකම සාස්ෘණ වාචනමක්වත් නැහැ. නිසා මේ යන ගමනේදී පුළුවන් තරම් භාවනාවේදී සතිය පිහිටියානම් මතුවෙන කිසිම දෙයක් වළක්වන්න එපා. මොනම දෙයක් අපේක්ෂා කරන්නත් එපා. ඒකයි කියන්නේ යේ ලෝකේ උපේ උපාදානා චේතසා අදිඨානා විනිවේෂානුසය චේතනා පහල කරන්න එපා අදිෂ්ඨාන පහල කරන්න එපා උපේ උපාදාන කරන්න එපා ඔය එන දෙයට එන්න දෙන්න වැඩි කල් යන්නේ නැහැ. එතකොට තේරෙන්න පටන් ගන්න. ඕක පොරොප්ප ගහන්නත් එපා. ඕකට හිතවිලි දාන්නත් එපා. ඉතින් මේක තේරෙන්නේ නැහැ. මම දන්නවා ඒක තේරෙන්නේ නැහැ කියලා. නමුත් නිකමට මතක තියාගන්න සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. මේක ඕගොල්ලෝ දන්න දෙයක්. ඒ නිසා මේ බණේ කියවෙන සාරයත් මේ සීල සංස්කාරයන්ම දුකක්. සියලු සංස්කාර අනිත්‍යයි කියන දේ දැනගෙන වෙත පැමිණි දේ ඒකට සිංහලයේ තියෙන වචනේ පැමිණි දුක් පැනිරහයි වළක්වන්න යන්න එපා. වහන්න යන්නත් එපා. පැමිණි දුක් දරන්න පුළුවන්. ආනෙකට පුහුණු වෙනකොට අපිට එන්නේ එන්නේ දුක දැරීමේ ශක්තිය නැත්නම් දුක පස්ස ආහාරයට වඩා ඊටාම ගැඹුරින් මනෝ සංචේතන ආහාර තේරුම් ගන්න පුළුවන්. ඒ පුළුවන්. ඒක කතා කරන දෙයක් මනුස්සයර පුළුවන් අපිට තීනේ සඳහා ලෑස්ති වෙලා ගිහිල්ලා යදාර අදිෂ්ඨාන ශක්තිය එහෙම නැත්නම් ඒ වීර ගතිය ඇති කරගත්තොත් බුද්ධ ඥානශ අපිට අත තියලා කියනවා ඔබ ශාක්‍ය පුත්‍ර ඔබ ශාක්‍ය දීදා කිය. එහෙම නැතුව මේ ඉන්නේ නිවර චර්චුරු ගගාරක ඕනේ මට මේක ඕනේ කියලා කියනකොට ගේමට කැතයි. ගේමට කැතයි. යෝගාවචරකමට කැතයි. එනිසා බලන්න වෙත ප්‍රමින්න හැමදේම දරාගෙන ඒතියෙදි සතිය පවත්වාගෙන යන්න ගත්තොත් මේ වැඩමුළුවට ආපු කට්ටිය නෙමෙයි ගෙදර යන්නේ. සම්පූර්ණ වෙනත් පුරුෂයෙක් ඇති කරලා වෙනත් ස්ත්‍රියක් ඇති කරලා දෙන්න පුළුවන්. හැබැයි ඒකට සියලු දෙනාගම කැපවීම, අපවීම, එහෙම නැත්නම් ඒකට තියෙන මනාපේ තියෙන්න ඕනේ. ඒක මේ වගේ සෙනගකින් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් මේ ධර්මයේ හුවට පස්සේ එවැනි මේ ශාද්ධර්මයක නාමයෙන් අපේ රුචර්චකම් පැත්තක දාලා, පෞරුෂත්ව ගති පැත්තක දාලා, ඇබ්බැහි ටික පැත්තක දාලා මේ භූමියේදී මේ සුද්ධිය ඇති කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව સમાප්ත කරනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා